අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පුරුදු පරිදි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පොදු කමඨාන් සුද්ධ කිරීම. මෙතන අපි ලියනගේ මාත්‍යයෙන් පුරුදු පරිදි ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරයට ආරම්භයක් ලබා දෙන විදිහට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න 9ක් ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් 8ක්ම භාවනාව සම්බන්ධ එකක් කරුණු පැහැදිලි කර ගැනීම. ගරු ස්වාමින් වහන්සේ මම කාලයකට පෙර අසා දැනගත් උපදෙස් අනුව භාවනා කිරීම ආරම්භෙමි. දිනපතා උත්සාහයෙන් පැයකට වැඩි කාලයක් භාවනාවේ යෙදුණෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ දැනුණ දැනුණ නාසිකාග්‍රද බලමින් ආශ්වාස වාතය ඇතුළු වන විට ස්පර්ශයත් පිටවෙන විට ස්පර්ශයත් බලා සිටීමේ වාර දෙකක් තුනක් හිත එකඟව පවතී. අනතුරුව හිත විසිරේ. ටික කාලයකින් මිනිත්තු කිහිපයක් මෙසේ සිත විසිරමින් තිබී කිසිවක් නොදැනී විනාඩි 30ක් හෝ වැඩි කාලයක් පවතී. මේ අවස්ථාවේදී මට නිින්ද නොයයි. නමුත් කාලය ගෙවී ඇත. මා අදාළ සිහි කිරීමද නැතර සිහි කිරීමද කර නැත. පසුව මා දැනගත් පරිදි එය සිත භවාංගගත වීම ලෙසත් ඒදී භාවනාව සිදු නොවන බවත් සිදුවේ. ඉන්පසු මම දැඩි අවධානයෙන් නැවත එලෙස නොවන ලෙස අරමුණේ ගත කිරීමට දිරිදැරුවෙමි. දැන් එවන්නක් සිදු නොවේ. මා නිවැරදි කියා දෙන්න. මෙහි පැමිණි මේ දින හය තුල මා බොහෝ දෑ ඉගෙන ගතිමි. දැන් මගේ හිත සැහැල්ලු ගතියක් පවතී. මෙන්දාමෙන් භාවනාවට බාධා කරන දැඩි අරමුණු සිතුවිලි නොපෙනේ. දැන් එන සිතුවිලි මට වැටහි. ඒවා සියුම්ය. මේ දින කීපය තුලදී ඔබ වහන්සේ අපට පෙන්වූ මාර්ගය සහනදායකයි. ඔබ වහන්සේට ඉක්මනින්ම උතුම් නිර්වාණය අවබෝධ වේවා. ඔය කතර ලිව්මේ මුල කොටස සඳහන් කරලා තියෙනවා ඒ නොදන්න ශේෂ්ත්‍රයකට යනවා. ඒකට සමහර බොහොම සතුටින් ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට සලකනවා. මේකේ සඳහන් කරලා තියෙන එක භවංගයටපත් වීමක් කාලේ නාස්ති කිරීමක් කියලා කියන කනගාටුටපත් වෙලා තියෙනවා. ඉතින් මේ දෙක තමයි අපිට වෙන්න තියෙන පටලැවිලි. මේ මොනම දෙයක්වත් බලන්නේ නැතුව නැවත නැවත ඒකට ගිහිල්ලා ඒකට අවදි වුණොත් ඒ හිස්තැනට අවදි වෙන්න ඒකට නැවත නැවත යන්න මේක භවංගය කියලා පැත්තකට දාන්නත් එපා. මේක නිවන කියලා අගේ කරන්නත් එපා. ඒකට නැවත නැවත අනේකයි කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ එතෙන්ට යනකොටම අපි ආයෙස්සරයක් කරුණක් ප්‍රාර්ථනා කරනවා. නැත්නම් අරූපේ මතුවෙනකොට අරූපේ තල්ලු කරලා රූපෙට යනවා. ඉතින් සමහන් තුන ඊයේ පෙරේදා දවස් ටිකේ ඇත්ති වෙන්න මේක සාකච්ඡා කරා. ඒ වුණාට මේ අදාළ පුද්ගලයාට පණිවිඩය යන්නේ නැහැ. එහාට තියෙන්නේ අර මීට අවුරුදු ගාන ඉස්සර කරපු පණිවිඩේ කවුද කියලා දෙන මේක භවංගේ මේක වැරදි කියලා තාමත් එතන ඉන්නේ. ඒක නිසා මම මේ කරන උත්සාහය සාර්ථක වෙයිද නැද්ද කියන්න දන්නේ නිසා භාවනාවට යන විදියට යන්න දීලා ඒක නොදැනුණත් ඒකටත් දවසක අවදි වෙන්න පුළුවන්. ඒක ගැන මත පාලය කරන්නේ නැතුව යන්න. නිවන කියලා ගන්නත් එපා. ඒක භවංග කියලා ගන්නත් එපා. ඔය කියන එක්කෙනෙක්වත් භාවනා කරන කට්ටිය නෙවෙයි කතා කරන්නේ. පොත් ලියලා තිනවා බොහෝම. ඉතින් අපි මේ භාවනා කරන කට්ටියත් අර පැස්ස පිස්සංගේ විහට්ටංගේ පොත් කියවන්න ගිහිල්ලා අපේ ප්‍රත්‍යක්ෂේ වැත්තක දාලා අර මොනවද කක්කටියක් අහුලගෙන ඉන්නවා. ඒ නිසා විශ්වාසය ඇති කරන අදහසින් මට කියත හැකි ඒ වෙන දෙයකට භාවනා වෙන්න අරින්න ඒ හිස්තැනටත් කවදා හරි මට සතුටුමත් වෙන්න පුළුවන්. අරමුණ නැති තැනත් එහෙම නැත්නම් අනාරම්මණයටත් සතිය සමාධිය ඇති කරගන්න පුළුවන් කියලා ඒක ඇතුළට අවදි වෙන එකට සාමාන්‍ය භාෂාව කියන්නේ හීනකට අවදි වෙනවා වගේ කියලා. නමුත් මේ භවංග කතාවල් අනම්මනම් දාන කෙනාට මම මේ කියන දේ ඇහෙයිද කියලා මට විශ්වාස කරන්න බෑ. නිසා මම සරල භාෂාවෙන් කියන්නේ භාෂානාර කලින් සඳහන් කළ තියෙන විදිහට යnderලා ඒ ඉස්තන්න ගිහිල්ලා ආපහු වෙයි ආපහු වෙයි යයි ආපහු වෙයි අන්න ඒක හොඳට සිද්ධි කරගන්න හොඳට ඒක වශී කරගන්න ඒක හුරුදයක් වඩපත් කරගන්න එතකොට පොත්පත්වල සීනව පැත්තක දාලා තමන්ගේ මත්දැකීම තමන්ට ගුරුවරයෙක් කරගන්න පුළුවන් ඒ නිසා මේ ඒ පුංචි නිවැරදි කිරීම කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගියෙක්මි. සක්මන වම තබන විට විලෙඹ බිම වදිනවත් සමගම හිස දක්වාම දැන්න ශබ්දයක් වැනි කම්පනයක් කම්පනේ ඇඟිලි සෙමින් ඇකිලීම දක්වා ස්පර්ශය හොඳින් වැටහේ. ඒ ස්පර්ශය දැනෙන අතරතුර දන්න හිසේ නැවීම, සිරුර පැද්දී ඉදිරියට තල්වීම ආදිය නමුත් දන හිසේ දැනෙන වේදනාව පරයන්කට බාධාවක්සේ කලින් සිතූ බැවින් සක්මයට කාලය අඩු කළෙමි. උපදේශ පරිදි ඊයේ දිනේ මුළු කාලයට ආසන්න වන තෙක්ම සිතවිලි වල බාධා නොසලකා සක්මන් කළ අතර හිසේ බරගතිය නිදිමත ඇතිවිය. පරයන්කේ වෙනදා සිතවිලි හා වේදනා අතරේ හිතේ සතුටක් අසතුටක් ගෙන ආ පරයන්කය ඊයේ දිනේ අරමුණේම වැඩි කාලයක් ගත කළ හැකි විය. නමුත් හිසේ බරගතිය ඔක්කාර ගතියක් සමග ඇඟේ අප්‍රාණික ගතියක් ඇති විය. ආශ්වාස වාතයේ දැනුන නමුත් ප්‍රශ්වාස වාතයේ දැනුනේ මුළු ශරීරේ පුරා ඇතිවන නලියන ස්වභාවයකිනි. ඒ ආශ්වාසයේදී නැතිවේ. ප්‍රශ්වාසයේදී හටගනි. අරමුණේම හිත පිහිටයි. රාත්‍රී නිින්දට යන තෙක්ම සිරුරේ අප්‍රාණික ගතිය පැවතිනි. නිින්දෙන් අවදි වී ඇස් දැස් හරින්ට පෙර දැස ඉදිරියේ වැතිරුණ සිරුරත් නලියමින් තිබෙනවා දුටුවෙමි. නිදන විට මට දැනුනේ මගේ සිරුර ඉදිමි ඇති මල සිරුරක් සේය. සිරුරේ හිසේ වෙනස උදෑසන මෙතෙක්ම යන්තමින් පවතී. උදේ වරුවේ පරයන්කේදීද උඩුකයේ සිහින් ගැහිමක් සමග අප්‍රාණික ගතියක් දැතිවිය. සතිය හොඳින් පවත්වා ගත හැකි විය. ඉදිරියේදී මේ தത്വයට මුහුණ දිය යුත්තේ කෙසේදයි පාදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාස ලැබේවා. මේක පරියන්කේ සක්මන දෙකේදීම පාවිච්චි වෙලා තියෙන අන්තිමට මේ අප්‍රාණික ගතියක් සහ බර ගතියක් හිතේ දැනෙනවයි කියලා. ඉතින් ඒක අරමුණක් කරගන්න ඒකල බලන්න මේ භාවනා කරපු නිසා මේ කැම්පිච්චි භාවනාවේ භාවනාවේම දරුවෙද්ද එහෙම නැත්නම් භාවනා අරියාදුවට ආවෝ හතුරෙද්ද කියලා බලන්න නම් ඒ මතුවෙච්ච බරගතිය, ඒ මතුවෙච්ච අසහනකාරී ගතියම ආරමුණු කරගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක දරා ගන්න බැරි නම් විතරයි ප්‍රශ්නයක් කරගන්න ඕනේ. එනිසා ඒක රූපාරම්මණයක් වෙන්න බෑ. ඒක නාම ධර්මයක් වෙන්න ඇති. මේ කම්මැලිකම නැත්තම් බරගතිය නැත්තම් අසහනකාරී ගතිය ඒක අරමුණු කරන්න එතකොට ඒක හරහත් මෙතෙන්ට ගෙන ආපු සතිය මෙතෙක් ගෙනා සතිය ඒක අරහත් කිය දවසේ ලොකු පිම්මක් පයින්නවා. ගරුතර ස්වාමින් වහන්සේ දින කීපයකට අදාළ භාවනා අධ්‍යක්ීම් මෙසේ පිළිවෙලින් ලියා දක්වමි. නෑ එහෙමනම් අහා ඉන්න බෑ. Taman මෙතන හොඳ ඒක විතරක් කියවන්න. ඒතර නැතුව පොලිම කියවන්න ගත්තාම නඩුවට අදාළ නෑ. ඒ නිසා ඒක ආපහු දෙන්න යාට දීලා කියන්නේ Taman හිතිච්ච හොඳම පරියන්කයක් සහ හොඳම සක්මන ලිව්වොත් ඇති. ඒ ඉතිහාසය ලියන්න ගත්තොත් 100ක් එක යන්න බෑ. ඒක මුලින්ම කියලා තියෙනවා යෝගාවචරය හොඳයි කියලා හිතන සක්මනක් පරියන්කයක් කියන්නේ ඊට පස්සේ සම්පීඩනය කරලා කියන්න මට මේ මේ කරදර තිබුණා නැත්තම් මේ මේ දේවල් මම දැක්කයි කියලා. නැතු මේ ලයිස්ට්ුවක් දවස් තුනක ඒවා කියන්න ගත්තොත් ඒ අහගෙන ඉනකොටත් කම්මැලි යොමුවකුත් නැහැ වගේ. ගුණයක් නැහැ නිසා යාට හරි ගැස්සලා ඉදිරිපත් කරන්න කියන්නේ හෙට දවසක් තියෙන නිසා. ගෞරවනීය ස්වාමින්වහන්සේ දෙපා නැමද අවසර පතමි. මාගේ කමඨහන ආනාපාන සතියයි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව කලක් සතිමත් වීමට උත්සාහ දරනයික්මි. අරමුණ ගෙවි ගොස් ඇත. කයේ වේදනා නොදැනින්නේ. සිතවිල්ද නැත. හිස් අවකාශයද විනාඩි 15ක් 20ක් පමණ කාලයක් බලා සිටියෙමි. ඒ අතර කයේ පිහිටීම හා ස්පර්ශය පිටින් විට මෙනෙහි කෙලෙමි. මා ඒ කාලයේ ගෙවා දැමුවයිරු නිවැරදිදයි මා ගැන අනුකම්පාවෙන් දේශනා කරන සීක්වා. මේ පර්යංකේදී මා බොහෝ විට මුහුණ පාන තත්ත්වයකි. ස්වාමින් වහන්සේ ලෙඩ ඇඳක අවසාන අවස්ථාව ගත කරන අයෙක් මේ தത്വයට මුහුණ දුනහොත් අරමුණක් නැතිව බලා සිටීමද කයේ පිහිටීම මෙනෙහි කිරීමද කල යුත්තේ මා මෙසේ ඔබ වහන්සේගෙන් විමසා සිටින්නේ මරණ මොහොතේදී වන මෙනෙහි කිරීම අරූපාවචර ලෝකයක උත්පත්ති ලැබීමට හේතුවක් ලෙස අසා ඇති බැවිනි මේ මාහට විඳා දෙන මෙන් යටහත් විල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුෂ ලැබේවා. අපි වැඩමුළුවේ හතරවෙනි දවස වගේ වෙනකොට මේක බරපතල ප්‍රශ්නයක්. අපි භාවනා කරනකොට අපිට තියෙන ප්‍රධාන බාධාව ලයින් වෙනවා. දැන් ඒ தත්ත්වය අපිට කරදරයක් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් ඒකට මම මොකද කරන්න ඕනේ කියලා. ඒක මරණ මොහොතේ උටට උග්‍රයි தත්ත්වය. කෙසේ නමුත් මේ භාවනාවේ ප්‍රතිඵලයක් නම් ප්‍රතිපදා ප්‍රතිපලයක් වශයෙන් තමයි තිබුණු කරදර කංකටලු අතු වෙලා අයින් වෙලා ඉවත් වෙලා තියෙනවා නම් ඒකට හිත ඒකට වශී කරගන්න නැතුව ඒක හුරු කරගන්න නැතුව ඉදිරියක් නැහැ. ඉතින් ඒක නිසා ඒ වෙලාවේදී මෙනෙහි කරනවද නැද්ද, කය බලනවද නැද්ද, නැත්නම් මේ මතුවෙච්ච හිතන දිහා බලනවද නැද්ද කියලා බැලුවොත් ওই තුනම එකයි. කය මෙනෙහි කරුවත් ඒ වෙලාවේ හිතන මෙනෙහි කරුවත් මෙනෙහි නොකර හිටියත් මොනවත් වෙන්නේ නැහැ. ඒකට ප්‍රශ්න කරන්නේ නැතුව, විචිකිච්ඡා කරන්නේ නැතුව මේක භාවනාවේ මතුවෙච්ච දෙයක් වරක කය පෙනෙයි. වරක මෙනෙහි කරන්න හිතෙයි. වරක මෙනෙහි නොකර ඉන්න පුළුවන්. වරක හිතන පෙනෙයි. අනේ තුනටම සමහිතින් බලාගෙන ඉන්න එන දෙයට එන්න ඇරලා එතකොට මම යා ඕනෙත් නැහැ තීන්දුවක් ඕනෙත් නැහැ බලාපොරොත්තු සුන්ගේ මොකුත් නැහැ බලාපොරොත්තුකුත් නැහැ ඉතින් මේ தත්වෙන් මරනොත් අරුපති විලෝකේ උපදීද කියලා ප්‍රශ්නයක් තියෙනවා. වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නෑ කියන්න බෑ. හැබැයි අරමුණක් ඇතුව මරනොත් ඒ අරමුණේ තමයි ඊගාට කියලා ගැප් ගන්න. ඒක තමයි මරණ අන්තිම තේන නිමිත්ත, ගති නිමිත්ත, කම්ම නිමිත්ත වශයෙන් එනවා. ඒ නිසා මරණ මොහොතේදී මොනවත් නෑ. ඒත් කලබල වෙන්නේ නැතුව හිටියානම් මායයත් හොල්මන්. මායයටත් නෑ අපිට කොක්ක ගහ ගන්න විදියක් නෑ. මායя කොක්ක ගහන්නේ අපි කොක්ක ගැහුවොත් තමයි. ඒ නිසා මාරේ අපි ළඟට ඉස්සලා අතහැරලා දාලා තිබ්බනම් මාරේ ඇවිල්ලා අදිනකොට මොකක්වත් අහුවෙන්නේ නැහැ. ඉතින් ඒකට පුදුම බයයි මාරයා. ඒ නිසා මාරයා භාවනා කරනකොට කියනවා ආ මූ මොනවත් නැත්තම් එහෙම මයි ළඟට හරි ඇවිල්ලා අහගන්න නැත්තම් ධම්මජීව ආමරු ගාට කියලාට මොනව හරි දාගන්න. නික්කන් ඉන්න එපා කොහොම කොහම හරි ගාබල්ලා බප්පෙසන් කියලා මොනව හරි කරනවා. එක දවසක් නෑ එක බණක් නෑ මේක ගැන කතා නොකරපු. මෙත් මේකේ හිත වදින්නේ නෑ. මේකට ගිහිල්ලා පරිශන කරන්න කැමති නෑ. මොකද අපි යමක් යමක් කමක් ඇති කරන්න දඟලන පිරිසක්. නිසා යමක් නැති තැනට ගිහිල්ලා අපි කොහොමද කටයුතු කරන්නේ? එතෙන්දි කොහොමද සද්ධාහ වඩන්නේ? එතෙන්දි කොහොමද අපි සීල තියෙන බව දැනගන්නේ? එතෙන්දි කොහොමද අපි සතිය තියෙන බව දැනගන්නේ කිව්වහම ඒක කායින් හරි අහන්න හදනවා. දොස් කියන්න පුළුවන් වැරද්දක් නෙවෙයි මේක අතරම. අත් මේක තමයි මනුස්ස හිතේ හැටි. කෙලෙස් නැති කරලා දුන්නට පස්සේ ඊට පස්සේ දැන් කෙලෙස් නැති එක ප්‍රශ්නයක්. අහනවා කොයි සුපර් මාකට් එකට ගියොත් ආයේ කෙලස් පැකට් එකක් ගන්න පුළුවන්. මේ පැකට් වල හොඳ එක කොහෙද තියෙන්නේ? Nissan වනේ නෑ ඒක ෂුවර්. ඒ නිසා කොහෙ ගිහිල්ලාද ගන්න පුළුවන් කියලා අහන හරියක් අහන්නේ. අර අයින් කරලා දුන්නාට පස්සේ ඉසේ එකක් කොමක් හරි ගමන්නේ බඩේ එකක් කොමක් හරි ගමන මොකක් හරි නිකන් ඉන්නවට මුලින් විහිළුවෙන් කියන්න වෙන්නේ මට. මේකට හරියට ගුරුවරු ඉන්නවා එක එකනා එක එක જાති කියනවා. මම කියන්නේ මේකට හුරු කරගන්න. පුළුවන් තරම් මේකට හුරු කරගන්න මේකට මාතු දාන්න යන්න එපා පිට යන්න හදන්න එපා ගෙන්නන්න හදන්න එපා මෙනේ කරන්න එපා මෙනේ නොකරන්න එපා කරලා කරලා කරලා කරලා මේකට හුරු කරගත්තාම තේරෙයි මේක එච්චරම පිටගම් කාර්යයක් නෙමෙයි අපේ ප්‍රകൃතිය මේක තමයි අපේ හැබෑවි නිවහන ඒකට හුරු කරගන්න බැරි ඒ තරම්ම පිටගම ඉඳලා තියෙන්නේ අපි විකෘතියේ ඉඳලා තියෙන්නේ එහෙම නැත්නම් ස්වභාවයෙන් ඈත් වෙලා ඉඳලා තියෙන නිසා මේකට මොන දහං ගැටේ දාලා හරි මේකට මූණට කියලා ගහන්න එපා. භාවනාවෙන් ආපු එකක් නම් හුරු කරන්න. ඒ කියන්නේ වශී කරනවායි කියලා. يعني සිද්ධි කරනවායි කියලා. මේක උපේන එක වෙනම කතාවක්. උපේපු දේ අගය කරලා ඒකත් එක්ක ඒක හුරු කරගන්න එක සම්පූර්ණ වෙනස් කතාවක්. ඒ නිසා ඒක මේක උපේපු හැම කෙනාටම හුරු කරගැනීම ඉබේ වෙයි කියලා හිතන්න එපා. කිව්වට උනත් පිළිගත්තර කරන්න ඕන කියලා හිතුවත් කරගන්න අමාරුයි. නිසා මේක ප්‍රශ්නයක් කරගන්න එපා මේක උත්තරයක් කරගන්න. මේ භාවනා කරලා හරියම නිසා ලැබිච්ච උත්තරයක් එමෙතු ප්‍රශ්නයක් නෙවෙයි. පුළුවන් නම් මේ தත්ත්වේ සක්මනේ தත්ත්වේ දින්නේ. මේ தත්ත්වේ ඉදිරියට වැඩ කරනකොට தත්ත්වේ දින්නේ. මේ தත්ත්වේ නිදාගෙන ඉන්නකොටත් தත්ත්වේ දින්නේ. ඒසොර තමයි තේරෙයි ලෝකේ කරදර තිබුණාට අපි ඇඟේ ගන්න, ඒත් කරදර ගන්න නැති වෙන පුරුදුකරනද මේ தත්ත්වයට එක්ක හුරු වෙන්න ඕන. මේ தත්ත්වය දිගට තියෙන එක නෙමෙයි. මේ தත්ත්වය වෙනස් වෙනවා. අරමුණ වලටත් වෙනවා, කෙලෙස් වලටත් වෙනවා. නමුත් මේක ප්‍රශ්නයක් කරගන්න නැතුව මේකට හිත හුරු කරගන්නවා, හැඩගස්ව ගන්නවා, අනුවර්තනය වෙනවා. ඒ අනුව හැඩ ගැහෙන එකට තමයි ඔය සම්මා ආජීවය කියලා කියන්නේ. තමන්ගේ බඩ රස්සාව, ජීවන රටාව මේකට ගැළපෙන විදිහට හදාගන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම පැයක පමණ කාලයක් සක්මනේ යෙදීමෙන් පසුව පර්යංකේ ආනාපාන සතිය වැඩුවෙමි. ඊතා ඉක්මනින්ම සමාධියට පැමිණ ඊතා විසුදු පරිසරයක මම සිටින ආකාරය දැනුනි. මාගේ කයේ වේදනාවන් මෙන්ම කයද නොමැති බවක් තේරුනි. එහෙත් කිසියම් බරක් සහිත යමක් ඇති බවක්ද දැනුනි. කයක් නොමැතිද යන්න දැන ගැනීමට මා සෙල්ලුණෙමි. එවිට ඒ පැවති බර දේශද බරද සෙලවෙනු දැනුනි. හුස්ම ඉහළ පහළ යාමද හොඳින් ප්‍රකට විය. සියල්ල මායාවක් යයි සිතමින් මා දිගටම හුස්මට හිත යොමු කරගෙන සිටියෙමි. මට කිසි වේදනාවක් නොදෙනු නිසාත්, හිත ප්‍රසන්න බවක් පැවති නිසාත් ඕනෑතරම් කාලයක් එලෙස සිටි හැකි බව දැනුනි. ඇස්සර පියවිලවට පැමිණ නැවත ඇස්සසූ පමණින් නැවතත් පෙර සිටි තත්වයටම පත්වීම සිදුවිය. මෙහිදී මා කල යුත්තේ දිගටම හුස්මට මෙහිත යොමු කරගෙන සිටීම පමණකයි මට සිතේ. එය නිවැරදි දෙයන්න පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකේ යම් කිසි ප්‍රමාණයකට උත්තර ගන්න පුළුවන් නැත්නම් උපකාර කර ගන්න පුළුවන් දෙයක් තියෙනවා. එහෙම තත්ත්වක ඇස් දෙක වහන හොඳට ඒ ශාමකාමී පරිසරයේ ඉඳලා ඇස් දෙක ඇරලා වැහුවට මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉඳගෙන ඉඳලා මේ තත්ත්වෙදී නැගිට්ටටම එක මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඇති කරගත්තට පස්සේ ඒ කියන්නේ මේ සාමකාමී தത്വෙට හිත ගත හුරු කරගත්තට පස්සේ බලන්න ඉරියව් මාරු කරාට අරමුණු මාරු කරාට ඇස් දෙක ඇරියට ශබ්ද ආවට වේදනා ආවට ওই පදනමට මොකුත් වෙන්නේ නැහැ. එනිසා නිතරම බලන්න හිරියව ශබ්ද වේදනා මැද ওই උපයාගත්ත ඊ පිවිතුරු පිරිසුදුකම බුදුරජාණන් කියන්නේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච. ශාන්ත ප්‍රණීත වූ සුඛ විහරණයක් තියෙනවා. ඕක අපි හිතුවට කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියලා බැලුවොත් කැඩෙනවා. ඇස් කැඩියට කැඩෙන්නේ නැහැ කියන එක ලියලා තියෙනක ලොකු පරිේශනයක්. ඊට පස්සේ බලන්න අතක් නමල දිගාරලා බලන්න කැඩනවාද කියලා නැහැ. හිමීට නැගිටලා බලන්න කැඩනවාද කියලා නැහැ. හැල හැප්පෙනවා. ඉතින් ඒක තමයි දිනු කරන්න ඕනේ. මේක හැම ඉරියව්වෙම හැම තැනකදීම එකතු වැඩ වර්ණ කරගත්තාම මේක නිකන් චිත්‍රයක් අඳින තිරේ වගේ. මොන චිත්‍රයෙන්ද තිරේ තියෙනවා. අපි චිත්‍ර දිහා බැලුවොත් තිරේ පේන්නේ නැහැ. චිත්‍රය තිරේ දෙකම දිහා බලන හැඟීම තමයි නීතත්ත නෙයියත්ත කියලා කියන්නේ. ඒ නිසා මේ தත්ත්වය ඇති කරගෙන ඇති කරගන්න ගොඩක් අමාරුයි. ඇති කරගත්තට පස්සේ මේක හැම ඉරියව්වෙම හැම වෙලාවෙම පවත්වන්න පුළුවන් කියන සංඥාව ගන්න. ඒක අනුග්‍රහයක් වශයෙන් SMS දාන්න slowly mindfully silently කරන දේ බොහොම නැවතිල්ලේ කරන්නේ නිස්සද්දව කරන්න සතියෙන් කරන්න. එතකොට ඇස් දෙක ඇරියා වගේ ඉරියව් වෙනස් කරුවත් මේක මුකුත් වෙන්නේ නැහැ කියලා ගත්ත දවසේ මේක අපි මුළු සංසාරෙටම උපයාගත්ත දෙයක් අනිවාර්ය නිවනට යොමු කරන දෙයක් එනිසා ඒක මේ උත්ථාන සම්පදාව තියෙනවා උපයන්න දන්නවා ආරක්ක සම්පදාව නැතිකමයි තියෙන්නේ මේක අරසා කරගන්න බෑ මට දැන් තියෙන එක අරසා කරන එකයි කියලා හැම වෙලාවෙදීම බලන්න කටපිය පෙත්ත කපල පුරෝපු කිරි කලයක් ඔළුවේ තියාගෙන නටන මිනිස්සු සෙනගක් මැද කඳුලක්වත් හලන්නේ නැතුව ඒක ගෙනියන්න හදන කෙනෙක් වගේ කඳුලක් හරි හැරනොත් රජ්ජුරෝ ගහලයක් කියලා තියෙනවා බෙල්ල ගහලා දාන්න. ඉතින් ඒ නිසා මිනිස්සු නැටුවට කමන්නේ තමන් ඔළුව හොල්ලන්නේ නැතුව තෙල් කලේ අරගෙන යන කෙනෙක් වගේ මේ ඇති වෙච්ච සාන්ත සුන්දර භාවය එහෙම නැත්නම් සාන්ත ප්‍රණීත භාවය දිගට පවත්තන යන එකට අපි ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ විසම ලෝකේ සමහිත පවත්තනයි කියන්නේ. ඉසලා දෙන්නටපත් මට කියන්න ඕනේ ඒක. මේක පොඩි ඉඟියක් තියෙනවා. ඒ තත්ත්වෙට ගියාට පස්සේ ඇද්ද කරලා ඇහුවත් බහවලා ඇරියත් මොකුත් වෙන්නේ නැහැ. ආහන්න ඒක තව තවත් පරිශන කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමින්වහන්ස පරයන්ක භාවනාවේ මූල කර්මස්ථාන ලෙස උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කළමි. නිරීක්ෂණයේදී පිම්බීම බලන කල එය වේගය වැඩි බවත් හැකිලෙන විට වේගය අඩු බවත් වැටහිනි. කයේ තනින් තන චලනය වන හැටි දාඩිය දැමීම, තදවීම, එක් තැනකින් පටන්ගත් වේදනාව ටිකෙන් ටික ඉවසීමට නොහැකි තත්වයට උස්සන්න විය. වේදනාව මෙනෙහි කෙලෙමි. විනාඩි 25කින් පමණ ක්‍රමයෙන් අඩුවේ. සිට ගන්න හැද විට සිත එයට ඉඩ නොදී එහිම රඳවා ගත්තා. වේදනාව දැකීමට පුළුවන් විය. භාවනාව තාදුරටත් කරගෙන යාමට කයට වෙහෙස නිසා නොහැකි විය. මෙයට යම් උපදේශයක් අවශ්‍ය නම් කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ওই වෙහෙසකර භාවය හොඳම පැහැදිලි ලකුණ සතිය තියෙනවා කියන්නේ. කයේ තියෙනවා කියන්නේ. මම මෙතන දැන් කියන්නේ ඒ නිසා දැන් මේ ඇති වෙච්ච වෙහෙසකර භාවයත් මේ කම්මැලිකමක් මුස්පේන්තුවක් ඌනියමක් කරගන්න නැතුව මේ හොඳට අස්පනා අපිට වෙහෙස නැති තැනට වෙහෙස ඇති වෙච්ච හැටි. ඒකට මනාපමනා පහල කරගන්න නැතුව මේ වෙහෙස හතරට ඉස්සෙල්ලා වෙලිගේ වේදනාව වගේ. ඉතින් ඒක මගේ දැනට මම දැන් මෙතෙන්ට සතිය පිහිටව බවට ලකුණක් කරගන්න පුළුවන් නම් වෙහෙස තමයි ඒක ප්‍රමෝදයට හේතුවක් වෙනවා. ඒක තරුණ ප්‍රීතියට හේතුවක් වෙනවා. ඉතින් පුළුවන් වෙයිද කෙනෙකුට මේ ඇඟට දැනෙන වෙහෙස මතින් මේ වෙහෙස තියෙන නිසා සතිය තියෙනවා සතිය තියෙන නිසා මම ප්‍රමෝදයටපත් වෙනවා කියලා අර පැමිණිච්ච දුක මතින් පරිේශනයක් කරන්න. දුකින් වෙන්නේ බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා දුක ආපු ගමන් මිනිසුන්ගේ සිහිමත ගතියකට යනවා. මුසුප්පු වෙනවා. විසාද බඳගෙන අඬනවා. නමුත් මේ වෙහෙස ඒ සතිය ඒ වෙහෙස කර ගතියම සතිය තියෙන බවට ලකුණක් ඇති කරගෙන ප්‍රමෝදයක් ඇති වෙන්න යනවනම් වෙහෙසක් වෙන හැම වෙලාවෙම අපිට ප්‍රමෝදයක් වෙනවා. ඉතින් මේක හිතෙන් නිකන් බ්‍රේන් වොෂ් කරනවා වගේ කියලා නිකන් මිනිස්සුන්ට මේ මේ මල්ලෙන් ගහලා බේරන්න හදනවා කියලා නෑ මේක කළ හැක්කක්. ඒකට මේ දෙයයන් ආංශය ඇවිල්ලා කරයි මෛත්‍රී බුදුහාමර ඇවිල්ලා කරයි නෙමෙයි මේ ඇති වෙලා තියෙන වෙහෙස තියා බලන්න මේ වෙහෙස ප්‍රත්‍යක්ෂයක් නේ දැන්නේ මෙතනනේ මමනේ ඒ කියන්නේ සතිය හොඳටම තියෙනවානේ එනිසා මේ වෙහෙස කර මත ඇතිවෙච්ච සතිය අඳුරගෙන ඒකේ ප්‍රමෝදේ පහල කරගන්න දන්නවනම් ඒක මේ විසිකරන gedaratore විසිකරන කුණු වල එකතු කරලා කොම්පෝස්ට් එකක් හදාගත්තා වගේ. ඊට පස්සේ ඒක හොඳම පොර ලෝකේ තියෙන. එහෙම නැත්නම් ඒක කුණු. ඒවා මේ විෂ බීජ. ඒවා විෂ වායු ඇති කරනවා. නමුත් අරන අවුවට දාලා කලවම් කරලා ගත්තට පස්සේ හොඳම පොහොර. ඒක නිසා මේ දුක් දුක තන් දුක තමයි කියලා බුදුහාමර කියනවා. එහෙනම් මේ දුක ආර්ය සත්‍යයක් බව දැනගන්න තරම් සැපයක් මනුස්ස ජීවිතේ ඇත්තම නැහැ කියලා කියනවා. ඒ නිසා මේ වෙහෙසත් පුළුවන් වෙච්ච වෙලාවක බලන්න එක චිත්තක්ෂණයකට හෝ මේ වෙහෙසෙන් සඳහන් කරලා තියෙන සතිය මුදුන්පත් වෙලා වෙහෙස ඉතිබිච්චාවයි. සතිය මුදුන්පත් වෙච්ච මත එක මත ප්‍රමෝදයේ පහළ කිරීමේ විනෝදාන්තේ පටන් ගන්නද කියලා කියයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සාරණවන් පැමිණෙන්න පෙර භාවනා කර තිබුණද ඒ කඩින් කඩ සිදුවිය. දැනට මාස 10කට පමණ පෙර සිට නොකඩවා එක දිගට භාවනාව කරගෙන යමි. ඒ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දිනකට වැඩි වශයෙන් පැය 3ක්වත් භාවනා කරමි. සක්මන් භාවනාව පැයක් පමණ කරගෙන යමි. පයෙහි සතිය පිහිටුවා එහි ආකාර සටහන් හොඳින් දකිමි. සිත පිට ගියද ඔබ වහන්සේගේ උපදේශයත් මත නැවත තමන් වෙත සිත යොමු කර ගනිමින් සක්මනෙහි යෙදෙමි. සමහර අවස්ථාවල පාවෙන ගතිය, ඇඟට පණ නැති වේගන යන ගතිය දැනේ. ඒවා හොඳින් බලමි. පිම්බීම හැකිලිම මූල කර්මස්ථානය කරගෙන යන විට එය නොදැනි සහැල්ලු ස්ථානයකට වැටි ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටිය හැකිය හැකිය. පෙර හැකිය තිබිනි. ඔබ වහන්සේගේ උපදේශය වූයේ එය තවත් දියුණු කර ගන්නා ලෙසය. මෙම වැඩමුළුවේදී මුල් දිනවල වැඩි වේදනාවක් සමග මූල කර්ම වැඩි වේදනාවක් සමග මූල කර්මස්ථාන දෙස බලා සිටියෙමි. වේදනාව තදින් දැනි ඒ දෙස බොහෝ බලා සිටියෙමි. එය සෙමින් තුනීම ගියා. ඉන්පසු මේ දිනවල විනාඩි 5ක් පමණ පිම්බීම හැකිලිම් දෙස බලා සිටින විට හිතා කෙටිව නොදැනී යයි. ඉන්පසු කයේ සිදුවන චංචල කම්පනවලට සතිය යොමු වෙමි. භාවනා අවසන් වන තෙක්ම මුළු කයේම කම්පන චංචල ඉරිවැටීම් තදවීම් වැඩි වශයෙන් සිදුවේ. විශේෂයෙන් හිස පෙදෙස විශාල වී ගෙවි යන හැඩයක් නිතර දැනේ. හිසේ සැහැල් බව සහ බරගතිය හොඳින් වැටහේ. මෙම සිදුවීම් විශේෂයෙන් සිදුවන්නේ උඩුකයේය. බියක් සැකයක් නැත. එසේ පැයකට වැඩි කාලයක් බලාගෙන සිටිය හැක. හිතකවත් නැති සිතුවිලිද එයි. එයින් බාධාවක් නැත. වේදනාවක් තිබුණද පීඩාවක් නැත. මේ සිදුවන දේ දෙස බලා සිටීම නිවැරදියයි සිතේ. එහෙත් වැඩි දුරටත් මේ දැනගැනීමට ඔබ මේ ගැන දැනගැනීමට ඔබ වහන්සේගෙන් ඊතා කාරුණික උපදෙස් සම නමස්කාර පූර්වකව පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. මේකට ලියලා තියෙන එක අනුමත කරන වාක්‍ය දෙක තුනක් ඉස්මතු කරලා ගත්තොත් ඉසි බරගටියක් දන්නවා සහැල්ලු ගතියක් දන්නවා ප්‍රශ්නයක් නැහැ. හිතවිලි එනවා කවුරුවක්වත් දන්නේ නැති ප්‍රශ්න නැහැ. ඉතින් ඒ අර භාවනා කරනකොට එනේ තමයි වෙන්නේ ඇයි මේ බර හිතවිලි එන්නේ ඇයි සහල්ලු වෙන්නේ නැත්තේ ඇයි සහත්තු හිතවිලි එන්නේ බර වෙන්නේ නැත්තේ කියලා নানা ආකාර ප්‍රශ්න. මේ ඔක්කොම දිහා බලනකොට ඔය එකක්වත් ගන්න පණිවිඩයක් නැහැ. හිතවිලිත් එනවා ඉතින් මගේ මොකෝ. හිත බර වෙනවා ඉතින් මගේ මොකෝ. හිත හැල්ලු වෙනවා ඉතින් මගේ මොකෝ. අත රත් වෙනවා මගේ මොකෝ. කරත් හීතල වෙනවා මගේ මොකෝ කියලා එnde ende ende ende මෙතෙක් කල් කතන්දර ගොතපු දේවල් මෙතෙන්දර වල්පැල් හැලි කියපු දේවල් එහෙම නැතිලා යන්න පටන් ගන්නවා. එතකොට ඒකේ නාටමනේ සාන්තියක් තියෙන එතන. වෙන්න අහනවා රත් වෙන්නේ ඇයි? සීතල වෙන්නේ නැතුව. රීතල වෙන්නේ රත් වෙන්නේ නැතුව. ඒක ඕනේ තරම් ප්‍රශ්න අහනවා. ඒව නිකන් විචිකිච්ඡාව දනවන, ශ්‍රද්ධාව නැති මෝඩ ප්‍රඥා නැත්නම් දුප්පඤ්ඤ ප්‍රශ්න. ඒක එනවාමයි. භවනා කරනකොට එනවාමයි. ඒක නැති කරන්න බෑ. නමුත් ඒක ඒ පැත්තේ පැනනවාට පස්සේ වෙන ඔය තියෙනවා තමයි ඉතින් මොකෝ. මේ වගේ වාක්‍ය කියනවා ගොඩක් ඒකේ. ඉතින් ඒ ලිය වෙන දේවල් ලියන දේවල් නෙවෙයි ඔය වාක්‍යක රචනය කරන අපි ලියන්නේ නැහැ නේ හිතේ බර ගතියක් එනවා හිතේ තත ගතියක් කරනවා මට ප්‍රශ්නයක් නැහැ කියලා මං ලියන්නේ නැහැ නේ රචනයක් ලියනකොට මට নানা ආකාර ඉතුරු වෙනවා මට ප්‍රශ්නයක් නැහැ කියලා නමුත් මේ ලියවෙන්නේ ඒ භාවනා වෙදී තමයි හිත කරදර ගන්න නැහැ කියලා එකක් තියෙනවනේ අන්නේ හිත කරදර නොගැනීම තමයි මේ භාවනාදී අපිට හම්බ වෙන දේ ඒක නිකන් භාවනා නොකර ගන්න බෑ භාවනාවක් කරන්නවත් ඕනේ, කමටහන සුද්ධ වෙන්නත් ඕනේ, ඒක දාලා බලන්නත් ඕනේ. බැලුවට පස්සේ කරදර ගත්තොත් කරදරයි. කරදර ගත්තේ නැත්නම් කරදර නැහැ. ඉතින් ඉතින් කාට කරදර වේද නැද්ද කියන එක බුදුහාමුදුරණත් කියන්න බෑ. ඒ නිසා උඟ දෙනෙකුට අවශ්‍ය කරලා තියෙන කරදර නිසා කරදර ගන්න. කලාතුරකින් කෙනෙක් කරදර නොගෙන ඉන්න ලයිසන් එකක් අපිට බුදුහාමුදුර දීලා තියෙනවා කියලා කරදර ගණන් ගන්න නැහැ. එතකොට කරදර ගන්න කට්ටිය දොස් කියනවා මේ මිනිසයාට කැවුත්තක් නැහැ, කැක්කුමක් නැහැ. අපිට වගේ කෙන්දිරි ගන්න ඕනකමක් නැහැ. ඉතින් කෙන්දිරි ගාපන්කො නිකන් ඉන්නවට කියලා. කෙන්දිරි ගාන ලෙඩ තියෙන උන් අනික මොනට කෙන්දිරි ගන්න. ඉතින් එතකොට මේ රචනයක අහන්න දෙයක්වත් නැහැ. අනේ සංස මම මේ අහන්නේ ලියන්න වලට අහන්න නෙවෙයි කියන්න. ඒවට ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කමටහන් සුද්ධ කිරීමෙන් තමයි වෙච්ච දේ වෙච්ච හැටි ලියන්න. බැලුව බැලමට ඒක අතාර්කික ගතියක් වෙනවා. මොකද රත් උනා සීතල උනත් දැනෙනවා විතරයි. හොඳ හිතිලා නරක හිතිලා හිතවිලි විතරයි. අන්න එතකොට තේරෙනවා මේ ප්‍රකාශ කිරීම හරහා ලොකු සාන්තියක් ආදා බෙදා ගැනීමක් වෙනවා. මේක ලොකු ආශියක් මන් දකින මේ පොදු කමටහන් සුද්ධ කිරීමේ. එක්කෙනෙක් හරි ඒ විදිහට වාර්තා කරනකොට අනික විසට තේරෙනවනේ. අපිටත් මෙහෙම වෙනවා අපි මෙව්ව ලියන්නේ අපි ලියන්නේ කොහෙන් හරි ප්‍රශ්නයක් නගාන පැටලෙන්න පුළුවන් කොනක් අල්ලන කතන්දර ගොතනවා. ඒක දුප්පඥයි. දුෂ්ප්‍රඥ ගතිය. මේ විදිහට තමයි ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ නිසා උත්තරයක් නෙමෙයි මම මේ දෙන්නේ. ඒකේ තිබුණ වාක්‍යම ටිකක් ඉස්මතු කරලා පෙන්නනවා. මේ විදිහට බලන්න ගත්තොත් අපිට එන ප්‍රශ්න 80%ක්ම කොහේදෝ යන ප්‍රශ්න අපි ඉන්න කියලා නතර කරගෙන ඉන්නවා මේ නඩුකාරය එනකම්. නඩුකාරය එනකොට ප්‍රශ්න ගිහිල්ලා කියපු නිසා නඩුව අහන. දාපු නිසා නඩුව අහන ඒකට අදාළ නැහැ. යෝගාවචරය කරන්නේ ඒවා මේ යන පැත්තෙම යන්න ඇරලා අරපු දොරෙන්ම ගිහිල්ලා නිකන් ඉන්න එකයි කරන්නේ. ඒ නිසා වார்த்தාව හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය මේක භාවනා අධ්‍යක්ීමේ විස්තර කීපයක් දැනගැනීමේ අදහසින් ලිපිතක් අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි සිහිය පැවැත්වීමෙන් සීලය දිනු වෙනවාද සීලය දිනු වෙන සිහිය සතිය දිනු වෙනවාද කරුණාවෙන් පහදා දෙන්න භාවනාව දිනු වන විට සීල විසුද්ධිය සහ චිත්තවිසුද්ධිය ඇති වෙනවාද පහදා දෙන්න. ඔබ වහන්සේට පැතුම් බෝධියකින් නිවන් සුව පතමි. ඔය දින ඒක නාගේ මම අන්න කැමති ඔය ප්‍රශ්න ටික යා මොනවද කියන්නේ කියලා. දැන් හිටියනේ සීලෙත් පැදුවා, සතියෙත් පැදුවා. උනා දැන් Tamanට වෙච්ච දේ යනුව කට උතරයක් දුන්නොත් අපිට පුළුවන් නඩුව ගන්න ඉස්සරහට. මේ භාවනා කරන කෙනෙක් භාවනා නොකරන කෙනකින් ඇහුවොත් එහෙම සීලේ වඩනකොට සතිය වෙනවා, සතිය වෙනවා, සීලේ වෙනවාද කියලා අර ගොඩ ඉඳගෙන කෙනෙක්ගේ උපදේශීලනෝගේ පාර නඩුව වතුරට බෑලා. නිසා මං කැමති මේ ලියුපෙකන ඉදිරිපත් වෙනවා. එතකොට අපිට පුළුවන් යාව සාකච්ඡාවට අරගෙන බලන්න අපි ළඟ තියෙන තොරතුරු වලින්ම අපිට විසඳීමට යන්න පුළුවන් වේද මෛත්‍රී බුදුහාමරේ ඉඳි ඉස්සල්ලා. එනතන සක්‍ර දෙයියෝ ගාවට යන්න ඉස්සල්ලා. එනතන යම දෙයියෝ ගාවට යන්න ඉස්සල්ලා. ඉදිරිපත් වෙනවනම් සාකච්ඡාවට ගන්නවා නැත්නම් නඩුව විසිකරන. ඊට පස්සේ අයින් කරපු ප්‍රශ්නේ මම කියනවා ලියනගේ මහත්තයට ඉදිරිපත් කරන්න කියලා සභාවට. ඒක ලියනගේ මහත්තයට කියනවා ඒකෙන් හොඳම පරියන්කය හොඳම සක්මනයි මේ මහත්යට තේරෙන ටික සභාගත කරන්න කියලා එයා ඒ කමටහන් සුද්ධ කරන්න ඕනේ. කීනිගේ මහත්යයි. අයිති මේ වගේ ගෝලයන්ගේ වලිගය කපන්නත් ඕනේ. ඒක යාලව්ව කරන එක ලේසි නැත්තම් ගහලා තරහ වෙනවා මයිත් එක්ක. පසුගිය දවස් දෙක තුනේම තොරතුරු කියලා පටන් ගන්න තිබුණේ. මෙතන භාවන පරියන්ක සහ සක්මන් භාවනාව දෙකම ඔක්කොම කියවලා එමු කියවලා ඉවරලා දැන් ඔයාව ගන්න උසාවියට කූඩුවට ඊටසේ මේ කට්ටිය ජූරියේ තියෙනවා කියලා බලනවා මේ මේ ලියන මනුස්සයා ඉදිරියපත් වෙන්නේ නැති නිසා ඌගේ මහා එකයි ඉදිරියපත් කරනවා ඌගෙන් අහනවා දැන් ඔය බඩේ කේන්ද්‍රී ගන්න බඩේ එකක් කොහමද තියෙන ඉසි එකක් කොහමද තියෙන ඔයාට තේරෙන්නේ මොකද්ද කියලා ඊට පස්සේ දඬුවම් කරන්නේ මහා එකයි ඊට එයා ගෙදර ගිහිල්ලා ඒ ලෙඩාට ගහන එකයි තියෙන්නේ හොඳයි බලමුකෝ ගරුතර ස්වාමීන් වහන්ස දින කීපයකට අදාළ භාවනා අධ්‍යක්ීම් මෙසේ පිළිවෙලින් ලියා දක්වමි. පර්යංකයේදී ඉදිරියට පිටුපසට වම්පසට දකුණුපසට ශරීරය ඇලවීම. මුළු පර්යංක කාලය කලින් වැඩි ප්‍රමාණයක් මෙසේ වීම සතියෙන් යුතුව වෙනත් අරමුණු වලින් වැඩි බාධාකින් තොරව එම කාලය ගත වීම. මේ පළවෙනි එක. දෙවෙනි ඊළඟ පර්යංකදී ඊටම අඩු වාර ගන්නක් ශරීරයේ ඇලවීම අඩු වේගයකින් සිදුවීම ශරීරය ඇලවීම හෝ කෙලින්වීම ශරීරයේ කෙලින් වෙනවාක් මෙන් නොව රූපකලාප ගොඩ ගැසී ක්‍රමයෙන් ඉස්සෙනවා මෙන් දැනීම තවත් පර්යංකයකදී ආනාපාන සති නිමිත්ත ඊතා හොඳින් ගෙවික ආකාරයේ නිරීක්ෂණය කිරීමට හැකිවිය එම අවස්ථාවේ සිටම ශරීරයේ පිළිමයක් මෙන් ගල් ගැසී ඉදිරි කාල සීමාවම පැවතීම ලැබෙන සෑම අරමුණක්ම ඊ타මත් සතිමත්ම නිරීක්ෂණය කිරීමට හැකියවීම මම මගේ යන හැඟීමෙන් තොරව ශබ්ද වේදනා ලෙස බැලීමට හැකියවීම සක්මන් භාවනාව අධ්‍යක්ීම් අවස්ථා සිය ගන්නක් ගත කළ පසු ස්වභාවික රිද්මයකට පාතබනකොට පවා සිහියෙන් ඇවිදින බව වැටහේ ඒ අතර සිතුවිලි ධාරා ගලා යාමද සිදුවන බැවින් එය සාමාන්‍ය තත්ත්වයක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. ඉහත ක්‍රමික සතිමත් භවයේ දියුණුව ගැන ඔබ වහන්සේගේ උපදෙස් තවදුරටත් බලාපොරොත්තු වෙමි. ඒක තමයි ප්‍රශ්නේ. ඔය කෝකද හොඳ පරියන්ක කියලා හිතන්නේ. දැන් තුනක් කියුවා. මේ පරියන්ක තුනෙන් දෙකක්ම එක සමානතරතුරු තියෙන්නේ. පොඩි වෙනසක් තියෙන්නේ. එක පරියන්කයක් විතරත් තව ටිකක් වෙනස් වෙන එක බැලුවත් පැහැදිලි නොකරත් අරකෙම තවත් අවස්ථාවක් වගේ තමයි පේන්නේ. එහෙම කියන්නේ මම පළවෙනි දෙකේදී කයේ දකුණු පසට ඇලවීම පැත්තකට ඇලවීම වගේ දේවල් ගැන කියනවා. දෙවනි පරියන්ක ඒක අඩුවෙන් සිද්ධ වෙනවා කියන එකත් කියලා රූප කලාප ගොඩක් ගොඩ ගැසී ක්‍රමෙන් ඉස්සෙනවා මෙන් දැනීම කියන එක තමයි කියන්නේ. ඉතින් මේකෙදි ඔබ වහන්සේ නිතර නිතර දෙන උපදේශක් තමයි මට මතක් වෙන්නේ. අපේ කය අපේ කය අපි පාලනය කරන්නේ කයේ ඒ ධාතු ස්වභාවයන් ක්‍රියාත්මක වෙන දේ තමයි මේ සිද්ධ වෙන්නේ විසීමාදිය මේ විඥානයේ විසින් පෙන්වා දෙන දේවල් විදිහට සලකලා ඒව ගැන තැකීමක් නොකර ඉස්සරහට යන්න කියන එක තමයි ඔබ වහන්සේ මා ආසා මතක ඇති උපදේශ වහන්සේ මේකෙන් දෙන්නේ. ඔය ඉතින් දැන් මේ ලියගේ කමටහන් සුද්ධ කරන්න උගන්වන එක මම මේ කරන්නේ. ඒක කරනකොට එක් එක් වරද්දා ගත්තොත් 100ටම ලනු දෙනවා. ඒකේ තියෙන ක්‍රමේ තමයි මේ විස්තර මොකක් කර ලියන්න එපා මේ පරියංග තුනෙන් ඒ කෙනාට කියන්න ඕන ඔයා හොඳයි කියන පරියංගේ විතරක් කියන්න. ඉතිහාසයෙන් මේ භාවනාවට කිසිම වැඩක් නැහැ ඉතිහාසයක්. මම ගෑනුද පිරිමිද මම කාලේ ඉඳලා නూరు ආපු කෙනෙක්ද නැත්නම් නూరు ඉඳලා ගාල්ලේ ගිය කෙනෙක්ද වැඩක් නැහැ. තමන් භාවනා කරනකොට හම්බෙච්ච හොඳ පළවෙනි දවසේ ඉල්ලප ලියන්න. දවස් හතරේ අන්තිම දවසේ වාර්තා කරන්න යන්න එපා. එතකොට මේ වගේ අවුල් වෙනවා. හැබැයි මේ වගේ දෙයක් යෝගාචරණ ඉල්ලන එක අසාධාරණයි කියලා මම දන්නවා. මොකද උඟ දෙනකොට එහෙම ඉදිරිපත් කිරීමේ හැකියාව sannivedanaye නැහැ. ඒක නැතිකම දෙගොල්ලගම පාඩුවට තියාගන්න එපා. අපි යාට කියලා දෙන්න ඕනේ මේක එලි කරන්නේ නැතුව නිවන් දකින්න බෑ. මේ හෙලි කිරීම සහ නිවන් දැකීම අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේක කියලා කියලා කරලා කරලා සබකෝලේ අරගෙන කතා කරුවේ නැත්තම් එන කුකුස් ටික රස්සද්දාව අරගෙනමයි ගෙදර යන්නේ. ඒකට පුළුවන් වැඩමුළු නායකත්වයට මේවා කියවලා දිලනෝන ලියලවල තියෙන ඔක්කොම තොරතුරු ඒකේ නට කතා කරලා කියන්නේ මේ ඔක්කොම තොරතුරු දැම්මහම මේ සබහම නොමග යනවා. හොඳ මේක මොකද්ද? එච්චරයි. ඒක විතරක් ඉදිරිපත් කරා. අනිත් ටික සාරාංශ කරලා වාක්‍යයක් දාන්න. ඒතර සක්මන් පිළිබඳවත් වෙන ලොකු විස්තර අවශ්‍ය නැහැ. Tamanට හොඳටම තේරිච්ච සක්මන කියනකොට මනස වැඩ කරපු හැටි තේරෙනවා. ඉතින් ඒ ටික එයාලව්වම තෝරලා බැත පෑහලා ගන්න එක ලාභයි. පේන්න තියෙන අර මනුස්සයාටම කියලා ආය වද දෙනවා වගේ කියලා. වෙන කෙනෙකුට ඒක කරන්න බෑ වෙන කෙනෙකුට තේරෙන්නේ නෑ. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම අතින් අපි ශිෂ්ටාචාරයේ සෑහෙන ඉදිරියට යනවා. මම බුරුම ගිය ගමනේ මට හම්බෙච්ච ලාභෙච්චරයි සෑහෙන බැනුම් ඇහුවා. කොච්චර කල් භාවනා කරත් ඒ ශාන්සේ සත් පහකට ගණන් ගන්නෑ. වෙච්ච දේ ලියපන් ලියන එක විතරයි නඩුවට අදාළ වෙන්නේ. එච්චරකින් නඩුව ඇහෙන්නේ. ඒකටත් නඩුකාරයට වෙහෙස වීජ ලියන්න එපා. කිවි යුතු වැදගත්ම කරුණු ටික දාලා ලියන්න. ඉතින් ඒක මට තේරෙන කොටත් මාස 18ක් විතර ගිහිල්ලා ඒ නිසා කවුරු හරි ඉතිසලා කරනවා නම් මම වඳිනවා මේ මනුස්සයා. අමාරුයි. නමුත් මේ කිසිසේත්ම කාටවත් කරදර කරන්න තරහෙන් මන්දෝත්සහය කරන්න කරන දෙයක් නෙවෙයි. යුක්තියක් ඉෂ්ට වෙනවා නම් උසාවියේ ඒ යුක්තිය සාධාරණ බව නඩුව නීති දන්නේ නැති අයටත් තේරෙන්න ඕන. නැත්තම් වැඩක් නැහැ ඔය යුද්ධේ. හොඳ වෙලාමදී හොඳ බව පේන්න තියෙනවා. භාවනා කරලාමදි භාවන හොඳ ටික වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ගමන ඉස්සරහට තියෙනවා. ඒ නිසා අපි දැනට බාරගමු නිවිතිනගේ මහත්තයා දීපු කමටහන. දීම නැත්තම් විනිශ්චය බාර ගන්නවා. ඉස්සරහටත් මම මේ කියන්නේ ලියනකොට පල්වැහැලි වතන්දර කතා ලියන එක නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්න දෙකක පැහැදිලිව සටහන් කරන්න භාවනා තොරතුරු ඉදිරිපත් කරනවනම් මේ Tamanට හොඳටම එල්ල වෙලා අප්‍රමාද වෙලා සත්‍යමත් වෙච්ච වෙලාවේ විස්තරය ලිව්වනම් අනිවාර්යෙන් බලන්න ලියලිවනකොට ඊගාව පරියන්කය හරියනවා. ඒ මොකද අර ඉදිරිපත් කිරීමේ දක්ෂකමට කුසලතාවයට පිනට. එහෙම නැතු පහනක් පත්තු කරලා බුසකේ වහලා බුසලකින් වහලා කුල්ලකින් වහලා පැත්තක තිබ්බට වැඩක් නැහැ නේ පහනක් පත්තු කරන උඩකින් තියන්න ඕනේ. මේ භාවනා කරලා පිටි වැටෙනාම තොරතුරු ටික ප්‍රකාශ කරන්න ඕනේ. හෙලි කරන්න ඕනේ. හෙලි කිර නැත්නම් අපි මැණික් ගැරුවට මැණික් අඳුනන්නේ නැහැ. වැලි වාගේ මැණිකුත් විසි කරනවා. ඒ තේරෙන එකත් මැණික් ගන්නවා වගේ මැණික් ඉල්ලම ගන්නවා වගේම හොදලා මැණික් වෙන් කරගන්න එකත් කෙරෙන්න ඕනේ බිස්නස් එක ලාභ ලබන්න. ඉතින් ඒක තමයි මම හිතනවා අද තියෙන භාවනා මධ්‍යස්ථානවල තියෙන ප්‍රධානම කාරණය කමඨාන් සුද්ධ කිරීමට දෙන වටිනාකම. සාකච්ඡාට දෙන වටිනාකම බනට නෙවෙයි. පරියංකයට වඩා සක්මණට දෙන වටිනාකම. ඒ ටික හෙලි වුණා නම් අපි මනසෙන් මනසට කතාව යනවා. එහෙම නැති වුණොත් ඉතින් එනකොටම ගොළුකමින් එන්නේ. යනකොටත් ගොළුකමින් තමයි යන්නේ. ඒකට ඉතින් දොස් කියනවා මේ පැත්තෙන් කරුණ ඉදිරියපත් වුණා නෑ කියලා. නමුත් ඒ නොවීම සඳහා අපි පත්‍රිකා බෙදලා දීලා තියෙනවා. කමඨාන් සුද්ධ කිරීම සඳහා වාර්තාවක් ලියලා වැඩමුළු නායකත්වයට දෙන්න. දෙනකොට මෙන්න මේ මේ උපක්‍රම ගන්න. තුංග දෙනෙක් ඔය උපකරණ පාවිච්චි කරන්නේ හෑන්ඩ්බුක් එක බලලා නෙවෙයි. කොච්චර හෑන්ඩ්බුක් තිබුණත් බඩුව ගෙනාවු ගමන් ප්ලග් එකට ගහනවා ගහපු ගමන් චුස් කාලා පිච්චෙනවා. කියලා තියෙනවා මේක කියවන්නේ නැතුව ප්ලග් කරන්න එපයි කියලා. ඉතින් පිච්ච උනාට පස්සේ පොත් පත්‍රය ගහලා තියෙන ගහන්න එපයි කියලා. ගියපදි ඕගොල්ලෝ ගෙව්වේ මොකටද කියන්නේ? ඉතින් නිෂ්පාදකයට ලාභයි. ඒ නිසා අද ඕන තරම් භාවනා උපදෙස් තියෙනවා. කිසි කෙනෙක් ඒකට කරන්නේ නැහැ ඉක්මන් ක්‍රම හොයනවා. ඉතින් ඒකට ඊවසීල්ලෙන් කරුණාවෙන් කියලා දෙන්න වෙනවා. එහෙම කෙටි ක්‍රම නැහැ. ওই දීලා තියෙන උපදේශ හොඳට බලන්න. බලනකොට මේ වෙනකොටත් ඒවා යටිපහුව කරගෙන ගිහිල්ලා මතක් කරලා දෙන්න අපි වෙහෙස ගන්නෑ. නැවත ඒක ගණන් ගන්න නැත්තම්. ඒක සලකන්න නැත්තම්. බෙහෙත් තුඬු ලිව්වට ඒ බෙහෙත් සම්බලා බොන්න නැත්තම් හරියන්නේ නැහැ. ඒක නිසා නලියනවට වැඩිය හොඳ නලියන්නේ නැති එක ඒ ඒක ලැබිච්ච පරියන්කේ හොඳ මේක කියලා හිතාගෙන ඒකට අනුග්‍රහ කරන සුළුවට යන්න බෑ. ඕක හම්බ වෙන්නේ ඊගා දසනට ඔයිටත් වැඩි වෙනස් වෙලා ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු ඇති කරගමුණු. ජීනගේටත් ස්තුතියි කියලා කියමු. ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න ඕනේ. මේ දවස් තුන හතරදී කමඨහන් වාතා හතරක් මම එයාට ආපහු දුන්නා. දුන්නේ පළවෙනි කමඨහනේ තිබ වාතාව තිබුණේ නැවත මේ උපදේශ උපදේශ දෙන්න කියලා මූලික කමඨහන් උපදේශ කියලා මතක් කරලා නැවත ඔබ වහන්සේගෙන් මම ඒ පාර කිව්වා පැතින් කියලා එයාට අර කඩදාසියක් දුන්නා කියව ගන්න මේ තියෙන උපදේශ මාලාව. දෙවනි එක්කෙනාට මතක් කරා එන්න කියලා ආවේ නෑ. එයා අහලා තිබුණේ මානාපානයේ වඩනකොට පංච උපාදානස්කන්ධය ඇතිව නැති වෙන හැටි විස්තර කර දෙන්න කියලා. එයා ආවේ නැහැ නැත්තම් ඒක ඉදිරිපත් කරන හැටි ගියා දෙන්න තිබුණා. තුන්වෙනි එක්කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඊළඟ දවසක එයා ලියලා තියුන්නේ එයාගේ මූල කර්මස්ථානේ කුමක්ද කියලා. එයාට කිව්වහම එයා ඒ විදිහට ලියලා ඒක සකස් කරලා දුන්නා. අද තව කෙනෙකුගේ ප්‍රශ්නයක් තුණා කෙලින්ම චිත්තානුපස්සනාවෙන් ආරම්භ කළා. එයාට උපදෙසක් දුන්නා. මූල කර්මස්ථානේ කෙටියෙන් පැහැදිලි කළා. ඔයා ඉන්නේ කොතනද කියලා මෙතෙන්ට එන්න කියලා. එයා නම් ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම තමයි තියෙන්නේ. දෙවැනි කාරණාව තමයි සමහර මේ ඉදිරියෙන් ප්‍රශ්න ටික අපි කාලයක් තිස්සේ ඔබ වහන්සේගේ මේකට සම්බන්ධ වෙන නිසා අපිට පේනවා ගොඩින්ම निराකරණය කරන්න පුළුවන් මේ අපි අතර ඉන්න ඒව අහන බව පේනවා. එතන තියෙන ගැටලුව සමයස අපි මේ ඔබ වහන්සේ යන්තම් අපේ දැනුමෙන් ඔබ වහන්සේ දීපු උපදෙස් වලින් ඉදිරිපත් වෙනකොට සමහරට අපි කාසියුරු දරන්නේ නැති නිසා වෙන්න පුළුවන් එකටින් නිසා වෙන්න පුළුවන් ඒව පිළිගන්න තියෙන ටිකක් අකමැත්තක් තියෙන බව පේනවා ඒ නිසා අපි ඉදිරියට යන්න කැමති නැහැ මේකක් තියෙනවා සමහරවිට ඔය කාෂූරක් නැත්තම් කහසාරියක්. මේ සහකාරියක්. එහෙම තමයි කරන්න තියෙන්නේ. කෙසේ නමුත් අපි ඔය ලියනකේ කතා කරන්නේ දීර්ඝ ඉතිහාසයක් අපි මේගොල්ලෝ බුරුමයන්ට ලෑත් වෙනකොට යටි අන්තර ගෙනියලා ඒගොල්ලන් පැහැදිලි කරලා දුන්නා. බුරුම යනකොට මෙන්න මේ විදිහේ වැඩක් තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සලා හරි ලයින් එකේ આવොත් විතරක් උත්තර දෙනවා නැත්තම් මොනක්වත් ගණන් ගන්න. ඉතින් ගිහිල්ලා ඇවිල්ලා වැඩක් නැහැ. ඊට පස්සේ ගියා. නිවන්සේ කහදී උරක් දැරුවා. ඒක ලියලා කලන්තය හැදලත් වැටුණා. ඒව වැඩක් නැහැ. කෙසේ නමුත් ඒ බුරුමේ අනේක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ කතාව කෙලින් කතා කරන්න පුළුවන් නම් ගුළුවෙක් ගාවට ගියත් වැඩේ හරි. ඒ නිසා Tamange ඉදිරිපත් කිරීමේ ප්‍රශ්න තියෙනවා. ඒකට අපි සාහන් උප්පත්තියෙන් අපිට හැකියාව නැහැ. අපි ඒක උසාවියට ගිහලා උසාවියට අදාළ නඩුවට සාක්ෂි දීම හරහා එහෙනම් රජ කෙනෙක් හම්බුණා පස්සේ රජුරණ කතා කරනවා හරහා මේ කතා කරන කතාව ලියන්න පටන් ගත්ත දවසේ ජීවිතේ ගුණයක් වෙනවා. ඒ ගුණුව නැතුව කොච්චර කටපාඩම් කරා කොච්චර භාවනා කරත් කොච්චර උනන්දු වුණා කොච්චර සද්ධා තිබුණත් ඒ Taman අර බෙහෙත බීලා ඉල ගුණාගුණ කියා ගන්න බැරි නම් ඉතින් දොස්තර මහත්තයා කොහොම යල්ලන්නේ? අල්ලන්න බෑ. ඒ නිසා දෙපාර්ශ්වෙම අවශ්‍යයි. නිසා මේ ප්‍රකාශයේදී මේ තියෙන තොරතුරු ටික හොඳටම ඇති ක්ලිනිකේ පශ්චාත්තාපෙන්න ඕනේ නැහැ. අපි පොඩි ළමයින්ට සතිපාසල කෙරුවට පස්සේ ඒ ළමයි ලව විනාඩි 10කින් පොඩි කොළ කෑල්ලක් ලියවලා ගන්න. ඒ හුඟක් කියුවා හොඳයි. හුඟක් කියුවා ළමයි සතුටේ ලියනවා. සමහරවල් ළමයට තේරිලා නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. ඉතින් එතකොට දෙවෙනි දවසේ යනකොට සෙනග අඩුයි. මන්ද උත්සාහයි. ඉතින් හැම සතිපාසලට යන ඒ උපදේශක උපදේශිකාවන්ම කියනවා ඒ එන කම්මැලිකමට මොකද කරන්න කියනවා. මොකද මේක ඉච්ච රසවත් දෙයක් නෙවෙයිනේ. දැන් මේ වැඩි හිටියන් නම් යම් ප්‍රශ්න තියෙන නිසා යම් රසයක් තියෙන්න පුළුවන්. පොඩ්ඩලමේට එහෙම ගන්නෑ. ඉතින් මේ ළමයිට නැවතත් ඒ කම්මැලිකම තියේදීත් අද පාඩමක් කියලා දීලා තව ඉස්සරහට ගෙනියන්න ඕනේ දිගින් දිගට යන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි වැඩමුළු සංවිධායකයන්ට සතිපාසල උපදේශකවරුන්ට පහසුකම් සලසන අයට අනුග්‍රහකයන්ට විශේෂයෙන් මතක් කරනවා මේ ඇත්ත කියලා දෙන්න අමාරුයි කම්මැලි. ඒකදී වෙහෙස නම් ගන්න එපා. ගත්තොත් අපි ආපු ගමන්ට අපි නිඳ කරා වෙනවා. නිසා නැවත නැවතත් උනන්දු වෙලා කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්න බෑ. හොඳයි කිව්ව කියලා සතුටු වෙන්නත් එපා. වේදනාව කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. දිගට කරන්න. එතකොට තේරෙනවා මේකට කොච්චර කරුණ ප්‍රඥාව තිබුණත් කරුණාව නැත්තම් මේ ගමන යන්න බෑ. පුදුමාකාර කරුණාවක් ඕන. ඒක හරියට අම්මා කෙනෙක් දරුවට හදන කරුණාව වගේ දසදහස් ගුණයක්. ඒ කියන්නේ මේකට කියන්නේ මහා කරුණාව කියලා. අම්මා කෙනෙක් දරුවට දක්වන කරනවා බැල්ලි දරු පැටවුන්ටත් බලු පැටවුන්ටත් දක්වනවා. පණේ පයි කියලා රකිනවා. මේක මහා කරනව අමාමෑණී පුත්‍රජානනාංශයේ දීපු අමා ප්‍රඥාව තේරෙන්නේ කවදාරි Taman ගොඩ වෙච්ච දවසක තේනවා. අනේ මං වගේ මැට්ටෙක් එළියට දාන්න අපේ ගුරුවරු කොච්චර මහන්සි වෙන්නද කියලා. අපිට හිතෙනවා මගේ දක්ෂකමට ගොඩාවයි කියලා. නෑ අපේ දක්ෂකම අලගු තියන්නවත් බෑ ගුරුවරෙක් ගන්න වෙහෙසට. ඒකලත් අවුරුදු 2500ක් මේක ඇවිල්ලා තියෙනවා 600ක් ඇවිල්ලා තියෙනවා කිව්වා. මේ අපි කැප කරන දේවල් ගැන මොන කතාවද? අපි කොච්චර කැප කරත් <laughs> sannivedana වෙලා නැත්තම් අස්සෑ වැඩ කළා නෑ චිට් එක දැම්මට අස්සෑ වැඩ කරන්නේ හැමදාම. ඒක නිසා දෙපාර්ශ්වයේ පුදුම උනන්දුවක් ඇති කරන. පේනනම් තියෙන මේ දඬුවම් කරනවා මන් දෝත්සහයි කරනවා එහෙම නැත්නම් මේ අපිට මේ ඉස්කෝල පන්සල් පන්තිවල විශ්වවිද්‍යාලත් උගන්වන්න නැති අමුතු දෙයක් උගන්වන්න හදන කියලා. එහෙම තමයි මේ ගංගදි ගිහලට යන්න හදන්නේ. ඒ නිසා හැම කෙනාම හැමදම වාතාවක් කියන්නේ. සීයම ලියන්නේ. එක සැරේ ඔක්කොම කරන්නම් කියලා හදන්න යන්න එපා. ඉදිරිපත් කරන කෙනාගේක විතරයි ප්‍රශ්න විසඳෙන්නේ. අර පොදු කමටහන් නිසා සමානලාට ලියපු නැති අයටත් උත්තර ලැබෙනවා. ඒකත් ලාභයක්. නමුත් මෙතෙන්දි ලැජ්ජ වෙන්න එපා. මෙතෙන්දි ලැජ්ජ වෙලා පස්සේ අහන්න මම පුද්ගලිකව අහන්න වෙනම අහන්න කියලා කියන්නේ කෙලෙසයක්. මේක නෑ එහෙම අහංගන්න වසන් ගන්න දෙයක් එලි කරගත්තා නම් අපි ළඟම බස් එකේ යන්න ඉගෙන ගන්න ඕනේ වෙනම කාර් තියාගෙන යනකට වැඩිය. තියෙනවනම් හොඳයි. නිකන් පොදු වාහනේ අනේකයි තියෙන්නේ. ඒ නිසා ගන්න ප්‍රයත්නය අපි අගය කරනවා නම් වැඩමුළු නායකත්වයත් එක එකනත් අපි කවදාවත් මන් දොස්සහි වෙන්නේ නැහැ. ඒ වගේම තොග ගණන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහන්සි නර මහන්සියට එක්කේ එක්කියක් නැගිට්ටොත් ඒ පාර දිගේ යන ගමනක් තමයි තියෙන්නේ. ඒක තේරෙන්නේ බණ කියනකොටවත් භාවනා කරන මොකක් සක්මනක් නෙවෙයි. කමඨාන් සුද්ධ කිරීමේ විතරමයි යහුවෙන්නේ. සතා යන්නේ කේල් ගහ කන්න දයන්නේ පොල් ගහ කන්න දයන්නේ කියලා. ඒකේ හෙලි වෙනවට බය නිසායි උග දෙනෙක් කියන්නේ නැත්තේ. උග දෙනෙක් කමඨාන් සුද්ධ කරනට කැමති නැහැ. කානුන්ගේ පාණෙන් එළිය බලාගෙන ඉනවා. කට්ටිය මේ බත්තලියට හාල් මිට මිට දාපම මම නොදැම්මත් මට කැඳ හම්බ වෙනවනේ. ආන්දි. අපට මේ කම්ම විනාඩි උඟ හරියක් ආන්දි තමයි ඉන්නේ. Tamange එක දාන්නේ නැහැ. කට්ටිය දානකොට ඉතින් මායි මගේ ජාම බේරෙනවනේ. ප්‍රශ්න තියෙන එක එකක් දාපු නැති දවස් තමයි බත්තලිය කොච කොච කොච තියෙයි. Tamange හාල් මිට දාලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉතින් අර මෛත්‍රී බුද්ධ ශාසනය වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ නැත්තු වෙන්නේ නැති. ඒකට තරහකට නරකනමයි. බුදුහාමරණත් ඉන්නපාය ශ්‍රාවකයෝ. අපි ඔක්කොම කොට දාලා ගියොත් එහෙම ඒක නිකන් පාළුවට යයි. අපි ඒ නිසා මෙතන නතර කරමු නේ. තිරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. අර ඉස්සෙල්ල ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරපු ප්‍රශ්නයක දැන් භාවනා කරගෙන යනකොට මහන්සි වෙනවා කිය මහන්සිය දැනෙනවා නම් ඒකෙන් පෙන්වන්නේ හොඳට සතිය තියෙනවා කියලා ස්වාමිනාසි කියෝනේ ඒක ඇත්ත. මහන්සිය දැනෙනවා නම් ඒ කියන්නේ නිදි නැහැ. නිදි නැහැ. නිින්ද යන්නේම නැහැ. ඒක හොඳටම නිදිමත වෙන කෙනෙකුට පුළුවන් නම් මහන්සි කැටයක් දෙන්න. පොඩි පොඩි කැටයක් පෙට්ටිය හදලා තියෙන්නේ. ඒතර හොඳට සතියෙන් ඉන්නවා. ඉතින් සතිය තියෙනවා ඒකට ප්‍රමෝදයක් ඇති කරගන්නවා. ඇති කරගන්න ඕනේ ඒකයි බන. ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට දැන් ඒ ප්‍රමෝදයක් ඇති කරගත්තත් ඒත් මහන්සිය තියෙනකොට දැන් විශේෂයෙන්ම සක්මන වගේ භාවනාවක් කරනකොට ඊතර ගොඩක් මහන්සිය එනවනම් ඒතකොට භාවනාව ඉදිරියට කරගෙන යන්න අමාරු කමක් ඇති වෙනවනේ සාමින්නන්ස භාවනාව අමාරු සතිය පවත්න්න අමාරුවක් නැහැ එතකොට භාවනා කියලා මොකක් කියනවද මන් දන්නේ ඉතින් සක්මන කරගෙන යන්න අමාරුයි මහන්සිය. හරි ඉතින් සක්මන නැතර කරොත් මහන්සිය තියෙනවනේ දැන් ඉතින්. දැන් මහන්සිය තියෙන නිසා සක්මන නතර කරලා හරි නතර කරත් අපි කියමු සක්මන නතර කරා. ඒක මහන්සිය යන්නේ නැහැ නේ ඔය සක්මන නතර කරාට. අපිට තියෙන සක්මන් නැත්තම් මහන්සිය මත සතිය පවත්තනවා. සතිය පවත්වන්න පුළුවන් මම අපි දැන් ඇත්තටම ප්‍රායෝගිකව අපිට සක්මන කරන වෙලාවට එහෙම මහන්සි ඇත්තටම එනවා එහෙම අවස්ථාවල් ඕනතරම් තියෙනවා එහෙම වෙලාවට සක්මන නවත්තලා පොඩ්ඩක් ටිකක් වෙලා වාඩි වෙලා පරයන්කයක් වගේ කරලා ආපහු සක්මනට ඒක කරන්න මෙපයි කියනවා පරයන්කේදී හොඳට සමාධිය ආවත් පරයන්කේදී හොඳටම කලබල වුණත් සක්මන් සක්මන් සමා වෙන සක්මනේ හොන්දටම සමාධි වුණත් සක්මන කලබල වුණත් පරියන්කට යන්න එපා. සක්මනේ ඇතුල්චි ප්‍රශ්නේ සක්මනේ ඉවර කරන්න ඕන. ඒ පැය දිගටම කරන්න කියලා හැමදාම සාමිනන්ස කියනවනේ. අපි සාමාන්‍යයෙන් පැයක් දීලා තියෙනවා. කියන බුදුරජාණන්සේ බයක් ඇතුනේ සක්මනේ නම් බය වෙනකන් සක්මනේ ඉන්න. ආයේ පරියන්කට යන්න එපා. අයති උනේ පරියන්කේ නම් පරියන්කේ බය ඉවර කළ සක්මන් යන්න ඒ ඉරියව් මාරු කරාට බය නැති වෙන්නේ නැහැ. ඔය වෙහෙස නැති වෙන්නේ නැහැ. ඒකට තමයි මේ ඔය කියන කතාවට තව උල්පන්දන් දෙන්නා වගේ උඩගිර දෙන්නා වගේ සාරිපුත්තු ස්වාමීන් සඳහන් කළා තියෙනවා. අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ පෙළන තර පෙළන ගතිය දැනීමෙන්. වෙහෙස. ඉතින් මේ වෙහෙස කියන්නේ සතියේට දුක්ඛ සත්‍ය එල්ල වෙච්ච වෙලාව. දැන් අපි කියන වෙහෙස නතර කරලා භක්මන නතර කරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනවා සත්‍ය වඩන්න හදනවා කියන එක බෑනේ මේ මේ වෙහෙස ඇවිල්ලා තියෙන්නේ දුක්ඛ සත්‍ය හොඳට ගොජ්ජ දාන වෙලාව සත්‍ය අධ්‍යාන වේන වෙලාව තව හොත මේකටනේ ආයේ මේ සංසාරයක් ගෙවාගෙන මේ දුක්ඛ සත්‍යේ පීලනට්ඨෝ පෙළන ගතිය තන්තාපනට්ටෝ තවන ගතිය සංකතට්ටෝ මේක හේතුඵල ධර්මයෙන් හටගත්ත දෙයක් විපරිණාමට්ටෝ ඒකෙත් මුනත වෙනස් වෙනවා ඒ නිසා මේ එන්නේ මෙතෙක් කල් කරපු භාවනාවේ පළවෙනි ආර්ය සත්‍යය එන්න හදනවා. ඒකට අපි ගිහිල්ලා වතුර එකක් බීලා තැම්පත් වෙලා සක්මන නතර කරනවා කියලා කියන අර එන දුක්ඛ සත්‍යෙන්නේ ගහන්නේ. මං කියන්නේ ඒක 100 100ක්ම කරන්න පුළුවන්. මම තව එක චිත්තක්ෂණයක් ඉන්න කියන එක විතරයි මං කියන්නේ. තව එක චිත්තක්ෂණයක් සත්‍ය පාත්තන්න. මොකද එයා පිළිගත්තත් නැත්නම් දැන් පූර්ණ සත්‍ය කියන්නේ. කොහොම හරි කාගෙන ඵලයන් කියලා. එච්චරයි. පුළුවන් නම් කාම බැන්නම් කාම අපේ අම්මා කොස් බෙදනකොට කියන්නේ එච්චරයි. බත් බෙදන්න ඉස්සලා කොස් බෙදනවා. ඉතින් ඔක්කොමලා පොලිමේ ඉන්නවා 11ක් පොලිමේ ඉන්නවා බඩගිනි හමුදාව. කොස් බෙදලා කියන පුළුවන් නම් කාම බැන්නම් කාම. තව ටිකකින් බත් දෙන්නේ. බලන්න අපේ ඇඟේ අයිය. කොස් හොඳයිනේ බත් වල. කොස් ABCD අලබත්ල කොස් දෙන්නේ. කොහොමටත් කොස් හොඳයි යන්නේ. හොඳයි. ඕගොල්ලෝ කියන්න ඕනේ නෑ වෛද්‍ය වාර්තාකොන්නේ අපට අපේ. නෑ නෑ මම වෛද්‍යවරියක් විදියට කොස් හොඳයි කිව්වේ නෑ. මමත් කොස් කන කෙනෙක් නිසා කිව්වේ. එච්චරයි. අපේ ලොකෝ පච්චිනකොට හොඳ කතාවක් කියන සභාවක් කියන්න විදියක් නෑ මට. මං කියන්නේ දුක්ඛ නට්ටෝ සන්තන පීල නට්ටෝ මට හරියට මේක හරියනවා. ඒක ඕනම වෙලාවක පිළීමක් ඕන වෙලාවක තැවීමක් ඇවිල්ලා තියෙනවා මේ දුක්ඛ සත්‍යටි කිට්ටු කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම සතිය තියෙනවා. ඒලද පොඩ්ඩක් ප්‍රමෝදය පහල කරන්න මේ බුදුහාමතුරු මේකයි මෙතනයි මට කිව්වේ පන්නන්න එපා. ඔතන පුළුවන් තරම් ප්‍රමෝදයන් කියලා ගන්නකොට තේනවා දුක එනකොටම සතුටක් වෙනවා. ඒක ළඟ ඉන්න කට්ටිය ඉසත් බත ගන්නව අඬනවා. ඒතර පේන ඒගොල්ලන්ට අවිල්ල නැහැ. මේ ප්‍රඥාව ඒගොල්ලෝ දුක් ප්‍රඥාව කියනවා අයියෝ බාන දන් දුන්නා අයියෝ සිල් දක්වා ඒත් වෙහසාව අයියෝ බලන්නකෝ කියලා නටනවා. මේ භාවනා කරන එක නගෙන යඩේ වැඩේ හරිනේ. දුක ඇවිල්ලා තියෙන පළවෙනි ආරි සත්‍ය සත්‍යයක් තියෙනවා ඒක ඇවිල්ලා තියෙන සක්මන් කරලා මේකට ප්‍රමෝදේ පාල කරනවා. ඉතින් උපවාසයට වැඳලා තමයි ඉවර කරන්නේ අවසන්. මට වැඳලා වැඩ නැහැ ලොක්කා ළඟ තියාගෙන ඉන්නේ මම ඕන වෙලාවක මං කියනවා ස්වාමීන් වහන්සේ ඔන්න බේරගන්න. මම කියන්නේ අර පොත බලන්න ඇවිල්ලා ණයට අරගෙන ඇවිල්ලා දෙන එක විතරයි. හැබැයි මට වැඩිච්ච හරිය මං කියන්නේ. ඔව් මොකද කියන්නේ? ડોක්ටර් කිව්වා වගේ මටත් අර සක්මනේදී අන්තිමට මේ විනාඩි 45ක් විතර යනකොට ඉන්නම බෑ. මේ හරි වෙහෙසයි වැටෙන තරමටම අමාරුයි. ඉතින් මේ එතකොට මට ඉතින් එතනින් එහාට කරගෙන යන්න බැරි තත්යක් වගේ තියෙනවා. එතකොට මේ අයින් වෙනවා මම. ඒ කියන්නේ වැටෙයි කියලාම හිතෙනවා. දෙපැත්තට වැටෙනවා අඩිය ඉස්සරහට ගෙනියන්නත් බෑ. ඒ தත්ත්වය ගැන තමයි මේ සක්මන ගැන මම ඉස්සෙල්ලා ලිව්වේ නෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අර මේ හිස් අවකාශය දිහා බලාගෙන ඉන්නවා මේ කියන එක මම ලිව්වේ මේ විටින් විට කය දිහා අරමුණු කරනවා කියන එක ස්වාමීන් වහන්සේ අරමුණු කරන්න යන්න එපා මම කියන්න උත්සාහ කරන්නේ ඒ හිස් අවකාශයේ අවසානයේ කය තමයි ඒ කයේ පියානපන වෙනවා වෙන්න පුළුවන් ඊට පස්සේ ආයෙ වෙනවාද ආයෙ හිස් අවකාශය තමයි දෙක එකිනෙකට යනකොට එකක්වත් තෝරන්න එපා ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයට යන්නාර. එතෙන් ගියට පස්සේ මම මේ කියන්නේ ඊට ඉස්සෙල්ලා තෝරන්න. ඒක වෙනම දෙයක්. ඊට ඉස්සෙල්ලා ආනපනේ තෝරන්න. ඊට පස්සේ මෙනෙහි කරන්න. මෙතෙන් ගියට පස්සේ කය පේන්නේ කය පෙනිච්චාවයි, සද්ද ඇන්නේ සද්ද හිච්චාවයි, හිස්තන පේ හිස්තන දෙනිච්චාවයි. choiceless awareness කිසිම තේරුමකින් නැතුව යන්න අරින්න. එතකොට විතරයි හේතුඵල ධර්මයක් වැඩ කරන්නේ. දැන් මම මේ වෙලාවේ කාය බලන්න ඕනේ, මේ වෙලාවේ හිස්තන බලන්න ඕනේ කියලා බැලුවට හම් වෙන්නේ නැහැ පශ්චාත්තාපේ. තියෙන එක දිහා වෙන්න අරින්නකෝ. වෙන මල දාහනේ කමන්නේ බලන්න කිව්වහම අචේතන කරන්න දෙයක් නැහැ. කර්ම රැස් වෙන්නේ වරක කය පේන වරක හිත තන පේන වරක සද්ද ඇහෙනවා ආය වරක මෙනෙහි කරන්න හිතන වරක මෙනෙහි නොකර ඉන්න හිතන ඔක්කොම එකයි ඒකද ලියපු උත්තර මේ මේ ඒක මම ලිව්වේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඒක අහන්නම් කියලාත් හිතුවේ. එතකොට මම මේ සක්මනටත් සම්බන්ධ කරගත්තේ මට සක්මනේදී දැඩි මහන්සිය අන්තිමට දැනෙනවා. එතන ඉහට කරගෙන යන්න අමාරුයි. ඉතින් කොහොම හරි යන්න ඕන කියන එක තමයි දැන් යෝග ව්‍යායාම කරනකොට ඒ යෝග ව්‍යායාමයේ අන්තිමටම හිර කරනවා. හිර කළා හුස්ම ගන්න එක. හුස්ම ගන්න මේ කිටි කිටිය තදෙන ආය බුරුන. ආය කිටි කිටිය තදෙන ආය බුරුන. ඕමෝම යනකොට හෙට ඊට වෙඩි ටිකක් යන්න බුරුන. අනිත් දවසෙත් ඒ ඒ ඉරියව්වට යනවා. ගිහිල්ලා අර විදිහ හුස්ම ගන්නවට මල්ලකට බඩු පුරලා දෙපාරක් අයින්කොට අඩුක් කරනවා කියලා එකක් දන්නවද? එහේ. අඩුක් වෙනවයි කියන එකක් තියෙන්නේ. එච්චරයි. එහෙම නැත්නම් මල්ල උස්සනකොට කටබැඳට ඇකිලෙනවා. දෙපාරක් පොළවේ යනින්න. වලන් ටිකක් දැම්ම පොළවේ යනොත් මොකද වෙන්නේ? ඔකට කියන වලන් ටික දැම්මට උක පොඩ අයියෙන් තට්ටු කරපන්කො අඩුක් වෙන්නේ කියලා. එහෙම නෙවෙයි ඔය දැන් ওই ලොකුවට ගහලා තියෙන්නේ නිෂ්ප්‍රේ නිෂ්පාදනය මේ කොහෙද නිව්සීලන්තේ ඇසිරීම ලංකාවේ පරිම වියදම් අධික වැඩක් අර කුඩු ටික දාලා පොඩ්ඩක් තට්ටු කරන එක තමයි අවුරනොයි කියන්නේ අපි වෙලා තියෙන්නේ අපි කොහෙදෝ කුඩු ටිකක් දාන කරබන ඉන්නවා තට්ටු කරන්න බෑ තට්ටු කරපුවා 40ක් විතර වන්නත් හිස් ඒ ටික තට්ටු කරලා ආයෙ ටිකක් පුරවන්න ආයෙ තට්ටු කරන්න නිසා ඇඟ කිටි කිටි ගෑවට ගණන් ගන්න එපා කියන්න එපා. ගේමට කැතයි. චරිචුරු ගන්න එපා. කේන්ද්‍රී ගාපල් ලෙඩක් තියෙනවා නම් ලෙඩ නැත්තම් කේන්ද්‍රී ගන්න එපා. ඒයි සම්මස තේරෙන්නේ. එන්න එන්න මිරිකනවා, තද කරනවා, අඩු තලනවා. ආයෙ මිරිකනවා, තද කරනවා, පය තියලා පාගනවා. එතකොට අනි කිටි කිටියේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම අද උදේ පාන්දර පැයකමාරක් විතර ආනාපානසතිය යෙදලා හිටියා. ඊට පස්සේ දානිට යනකොට මම මේ වෙලාවේ නැගිටලා යනකොට මාව විස් වෙන ගතියක් වැටෙන ගතියක් දැන හිතුණා. මම අර පුටුවකින් චුට්ටක් වාඩිත් වුණා. මට තුන ශාරීරියේ දුර්වලකමක්ද කියලා ආහාර ගැනීමේත් පවා උවමනාවක් ඒ අවස්ථාවේ මට ඇති වුණෙත් නැහැ. නමුත් ආහාර එහෙම කරා අරගෙන ඇවිල්ලා ඊට පස්සේ දවල් පැය 3ක් විතර මම 7:45 ඉඳන් 10:45 විතර වෙනතෙක් ආනාපාන සතියේ ඉඳලා හිටියා. ඒක කලිනුත් මෙතන කියුණා. මොකද එක පාටම ඩුක් ගාලා මට දැනෙන්නෙම නැතුව මං ඉස්සරහට වැටෙනවා. ඒක කඳ කෙලින් කරගත්තට පස්සේ හිතලා ඊට පස්සේ ආයෙත් පිටිපස්සට වැටෙනවා. ඊට පස්සේ මම මේ පුටුවේ තමයි වාඩි වෙලා හිටියේ. මට දැනෙනවා එක පාටේ පුටුව එරාගෙන මම යටට ගියා වගේත් බොහොම අමාරුවෙන් හිත මේව කරගෙන මම ආනාපාන සතිය මෙදිලා හිටියා. ස්වාමීන් වහන්සේගෙද මං බැලුවා ශාරීරියේ කොතන කොහොමගේ වේදනාවක් ඇති වෙයිද කියලා. ශාරීරියේ කිසිම අවස්ථාවක වේදනාවක් දැනුන්නේ නැහැ. මට හොඳට ආනාපාන සතිය යෙදලා ඉන්න පුළුවන් වුණා. මම මේ කල්පනා කරේ ස්වාමීන් වහන්සේ දැන් අපි හෙට නිවසට යනවනේ. ඒ ගියාට පස්සේ අපිට මේ වගේ අවස්ථාවක් ආවොත් අපිට හොඳට ආනාපාන සතිය කරගෙන යන්න පුළුවන් වුණොත් සතිය පිහිටව ගන්න පුළුවන් වුණොත් අපි ඊට පස්සේ ඉදිරියට මොන හරි දෙයක් තව කරන්න දෙයක් තියෙනවද නැත්නම් මේක ඒ ඒ විදිහටම එහෙමම බලාගෙන ඉන්න එකද කල යුත්තේ කියලා තමයි ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති. පුළුවන් තරම් මේ අවස්ථාවට ශරීරය උහුරු වෙන්න අරින්න ඕනේ. ඉන්න දෙන්නේ නැහැ නේ gedara. gedara ඉන්නනේ යමපල්ලෝ. ඒගොල්ලෝ එහෙන් අයින්නවා මෙහෙන් අයින්නවා. ඉතින් ගෙදර යන්න ගලන පුදුම ආසාවක් තියෙන. මොකද හේතුව ඒ කට්ටිය නැතුව නිකන් ඇඟට උණ වගේ මේ. ස්වාමීන් වහන්සේ මට නිවසේ කිසිම ඒ වගේ ආපදාවක් නැහැ. මම විතරයි ගෙදර. එහෙනම් ඒකට නිවස කියන්න එපා. ඒකට නිවස කියන නම දාන්න වටින්නේ නැහැ. ආපදා නැත්තම් කවදාකවත් ඒක ගීගයක් වෙන්නේ නැහැ. ගීගේ කියලා කියන්නේ ගිනිගයක්. එහෙමනම් ඒක ඉතින් පාළු අම්බලමක් ශූන්‍යාකාරයක් කියලා කියන්නේ. කෙසේ නමුත් මේක එක සැරයක් ගිය කෙනාට තේරෙනවනේ මේක තව සැරයක් එතෙන්න යන්න නොගිය කෙනාට වැඩිය පහසුයි කියලා. එහෙම කියනකොට තේරෙනවද? එහෙම. ආ ඊට පස්සේ යාට තියෙන එකට අනුග්‍රහ කරා. පැය ගන්න නැති වුණත් පුළුවන් තරම් ඒක හුරු කරන්න මෙච්චරයි අපි ලෝකේ ජීවත් වෙන වෙලාව. අනික් වෙලාවයි කඹරනවා. කාටද කඹරන්නේ? මේ වට වෙලා ඉන්න අයට. මොකද අපි ඒ තරම ඒ තරමට මේගොල්ලන්ට කරදර කරලා තිනවා කල් ඇතුව. ඒකයි ඔය සර්පේ වගේ වටෙන් කැරකෙන්නේ. පවුලේ අයත් එක්ක එච්චර බැඳීම තියෙන්නේ මොකද්ද? උන් එක හුඟා කරඬු කරලා ඇති අපි ඉස්සර. දැන් උන් දෙනවා වට කරගෙන දෙනවා. එහෙම නැති වෙච්ච තැන නැතිනම් කරන්න තියෙන්නේ අර හිස්තැනට අර විවේකයට අර තමන්ගේ බුදුරජාණන්සේ කියන්නේ යතසුන් සුඛී යත්තානම් පරිහරාමි කියලා තමන්ගේ ශරීරයේ සුවසේ පරිහරණය කරනවා. ඉඳගෙන ඉන්නවා සුවසේ. මේක පුළුවන් නම් කරන්න මේක විතරයි ජීවත් වෙනවා කියන්නේ. අනික හැම වෙලාවෙම කඹරනවා. අනික වෙලාවෙම අපි ආංශික ජීවිතයක් තියෙනවා. අර වෙලාව 100ක් gediy පිටින් ජීවත් වෙනවා. ඒකට කියනවා සම්පත්‍තිකර අවස්ථාව. ඒකට කියනවා සාසන සම්පත්‍තිය කියලා. කොහේ හිටියත් ගන්න පුළුවන්. විශේෂයෙන්ම එක සැරයක් ගිය කෙනාට කමඨාන සුද්ධ වුණා නම් එයා දන්නවා ඒකට පෙරමගුල් පහල ලකුණු පහල වෙනකොටම දැන් හරි උදව් කරන එකයි තියෙන්නේ. ඒක නිසා ගෙදර ගියයි කියලා ප්‍රශ්න නැහැ. ඒකට නැවත නැවත එළඹ වාසය කරන්න, උපසම්පාදනය කරන්න, අදාහ ගන්න, එහෙම නැත්නම් සුඛී අත්තානම් පරිහරාම. සුඛී අත්තානම් පරිහරය මේ දැනගෙනත් ඒක කරන්න බැරි වෙනවා නම් පෙර කළ පව් පිං මදී කියලා හිතාගන්න. අපි දන්නවා යන්න ඕන කියලා යන්න දෙන්නේ නැහැ. එක එක ආවිල එක එක පැති වලින් කරදර. ඒ කියන්නේ අපි එක එක කාට එක එක විදිහට කරදර කරලා තියෙන නිසා කවුරක්වත් අපේ විවේකයට කැමති නැහැ. ඒ මොකද හේතුව අපි අනුන්ගේ විවේකයට බාධා කරලා තියෙනවා. අනු බනවනවයි කියන එකක් අහලා තියෙනවා. අනුන්ට ආමන්ත්‍රණය කරන්නේ. මහා දඬුවමක්. ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ. ගමනේ නිසින්නේ ඨානේ නිපජ්ජාය. අපි ගමන් කරනකොට පොඩ ඉඳ පොඩ පණීඩයක් තියෙනවා කියලා කතා කරනවා. ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා. නිදාගෙන ඉන්නකොටත් කතා කරනවා. කැම කනකොටත් කතා කරනවා. ආමන්ත්‍රණා තියෙනවා සහාය මැද ඉන්නකොට. අනබිජ්ජිතං සේරිතං පෙක්කමානෝ අපි මේ අනුන්ට අනේ බෑ මට දැන් කතා කරන්න බෑ කියලා ඉත්තමනාප නොවීම සඳහාත් ස්වෛරී භාවයේ සඳහාත් මම තනියම කඟ වේනේගේ අඟක් වගේ හැසිරෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේ සෙනඟ මැද ඉන්නවා කියන එක ගිනි පොලියක් ගෙවනවා වගේ. නොද්දකින් නොපතන් නොදොමකින් කියලා කැලේ දිහා හැරෙන එකයි තියෙන්නේ. ලොකු තාංශ කියන එකේ අනේ කැලේ දිහාට හැරියා. මම ටික වැඩි දැන් එළියට හැරිලා තියෙනවා. නමුත් මම මේ කියමන්ට හරි කියනවා. ඒ නිසා ගෙදර ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. අනුන්ට කිසි වෙලාවක කවුරුත් බනවන්න එපා. කවුරුත් බනෙව්වොත් උත්තරයක් දෙන්න. වැඩිදුර බජනේ එපා. ටික දුන්න තමයි පැත්තකට. ඒකට මිනිසුන්ට තේරෙන්නේ මේ මනස කොච්චර අමාරුවෙන්ද මේ විවේකේ හොයාගන්නේ කියලා. ඒක තේරෙන දවස් තමයි අපිට විවේකේ ලැබෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච කරදර නැත්තන්ට නැවත නැවත ලැබෙන්නේ. නැවත නැවත ඒක දියුණු වෙන විදිහට වැඩෙන්න. ඒක හරියනවා නම් හිතන්න අපි පෙර පිං කරලා තියෙනවා. විවේකයේ පිණිස පිං කළා. ඒ නිසා දැනටත් පිනක් කරනවා නම් මොකක්වත් ඉල්ලන්න එපා. අනේ මට විවේකය ලැබේවා. දෙන කෙනාටත් විවේකය ලැබේවා කියලා පැතුවොත් ඒක පේන්නේ නිකන් සෙනඟට තරහින් කරන කතාවක් වගේ නෑ. බුදුහාමර අනුමත කරලා තියෙනවා. ඒ නිසා මේ ලැබිච්ච කෙනාට නොලැබිච්ච කෙනාට වැඩි මේක කියලා දෙන්න ලේසි. මොකද කියන්නේ ඌ එක උත්තරයක් විදිහට බාර ගන්නවද නැත්නම් එහෙමයි බාර ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මම අර සංසුමන හිත එක ඒක අරමුණු කරගෙන භාවනාව කරගෙන ගියේ මේ හොඳට භාවනාව වැඩුණා එක වෙලාවක ඒ හිත මට දැනුණ පපුව පැත්තට ඇලවෙනවා වගේ ඊට පස්සේ මේ හිමින් හිමින් පපුව ඇතුළටම ගියා. එතකොට ඒ හිත නැහැ. හිස් තනක් තිබ්බා වට පිට බලද්දි. මේ එතකොට මේ ශරීරය පැහැදිලිව දැනුණා. ඉතින් මං ශරීරයට හිත යොමු කළා. මේ එතකොට ටිකකින් පැහැදිලිව තිබ්බ ශරීරය නොපැහැදිලිව ගියා. වේදනාවක් එක්කම තදින් දැනුණා. ඇට මිදුළු අස්සෙන් වේදනාව ආවා. ස්වාමීන් වහන්සේ එතකොට මම මොකද්ද කරන්න ඕනේ දන්නේ. ඔය ඔක්කොම එක දාන්න සලකන්න. ඇට මිදුරට වේදනාව දැනෙනවා, ශරීරේ නොදණී යනවා, ශරීරේ නිකන් හෙවණැල්ලක් වගේ පේනවා. මේවට කියනවා රූප සංඥා කියලා. මොකදී කතන්දර ගොතන්න එපා. අරකට වැඩි මේක හොඳයි කියන්නේ යන්න එපා. ඔක්කොටම ස්වභාවයේ හැටියට හේතුඵල ධර්මයට හේම නාටකමට යන්න අරින්න. ඇඟිලි ගහන්න නැතුව ඉන්න තරම් පිං. ඇඟිලි ගැහුවොත් මොකද්ද කරන්න කියලා ඇහුවොත් කක්කා. එහෙම. මොකද්ද එහෙමයි කියන්නේ? මේ ඇඟිලි ගහන්න නැතුව පාඩුවේ දැනෙන දැනෙන දේ බල බල ඉන්න එක. ඒකේ තනි කර කතාවක් තියෙන එකේ. මේ මොනොත් මෙහෙම වෙනවා. මේ මොනොත් මේ වෙනවා. ඒක තමයි හේතුඵල ධර්මයේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සාපේක්ෂතාවය. අපි මේක මොකද්ද කරන්න ඕන කියලා මම නැගිටලා අහනවා. මම ආයෙනේ කොතනද පිහිටවන්න ඕන. නෑ ඕනේ ඔය බෙන්සන් ගත්තා ඔය වැත්ත කරලා ඉන්නේ කියලා. වින්න බෑ. අපේ හිත පුදුම ස්මාර්ට්. පුදුම විදියට මේකේ ප්‍රශ්නයක් මේ උත්තරයක්. නමුත් ඒකෙන් ප්‍රශ්නයක් හදනවා. මේ ලියලා තියෙන සහැල්ලුවක් ඒකෙන් ආතතියක් හදාගන්න. මේකෙන් තියෙන බලාපොරොත්තු සූමීමක් ආය බලාපොරොත්තුක් ඇති කරන්න හදනවා. මෙච්චර තමයි මුළු ජීවිතේ පුරාට අපි කරලා තියෙන්නේ. මේ පිරිසුදු අමුද්‍රව්‍ය දුන්නාට පස්සේ ඒකෙන් හදනවා. එක එක දේවල් හදලා හදපු දේ පැනලා කනවා. ඔය එහෙම තියන්නේ ඒකට ඉවරයි. එතෙන්ද එනකම් කරන්න බෑ. මම මේ තුන්වෙනි සැරේට කියන්නේ දවස් ඇතුළත ඒකට ආවට පස්සේ ඒක විශ්ීම මේක නටන්න පටන් ගත්තා. දැක්කේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ, දනුනේ නෑ වගේ, මලා වගේ. හැබැයි දෙකුණියක් අවදියෙන් බලනින්න. ඕකට නිවන කියන්නේ. ඔය ඔය නිවනේ ආරම්භයේ ඕකම තමයි යහට මෝරනකොට නිවන වෙන්නේ. ලෝකෙ නටා ගත්තා අපිට මොකෝ. ඒගොල්ලෝ ඩබ්ලා ගසාවි, ඒගොල්ලෝ සින්දු කියාවි, ඒගොල්ලෝ නර්තන රංගාවි. අපිට තියෙන හොඳටම බලන්නේ ලෝකෙ දිහා හැබැයි දැක්කේ නෑ ඒවා. දැස්සන්තේ අන්දෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. ස්වාමිනාස එතකොට මේ මම සිතක් යදවලානේ සිතට මේ ඇඟ බලන්න ඕනේ කියලා හිතුවේ. එහෙම නැතුවද බලන්න ඕනේ? වාක්‍ය සම්පූර්ණ කරන්න බෑනේ. දැන් එහෙම නැතුව දැන් මම හිත යදුවනේ මම දැන් හිස් බව තියෙනවා. මේ දැන් අර අරමුණු කරපු හිතත් හැංගිලා ගිහින් එතකොට මේ මොකද්ද කරන්න දෙයක් නැහැ බලන්න ඕනේ දැනෙන හිතට වැදෙන ශරීරය කියලා හිතුවා. ඒක එහෙම නැතුවද මේ හිත යොමු කරාගෙන ඉන්න ඕනද ඉදිරිය? හිත යොමු කරන්න දෙයක් නැහැ ඒකට. මොකද්ද කරන්න කියලා නිකන් හිටපන් කියන ඉතින් සුම්මයිරි කියන්නේ තියෙන්නේ. ඒක තමයි බැරි. නිකන් හිටපන්කෝ කියලා කියන්නේ. සුම්මයිරිඩා කියලා කියන්නේ just being කද්දාවත් කරන්න බෑ. අපිට වට්ටක නටුන නටතෑගේ උඩරට නටුන නටතෑගේ පාතරට නටුන නටතෑගේ ඕනේ දැන නේද? නිකන් හිටපන් කිව්වොත් ආ දැන් මේ කරන දෙයක්ද කෙරෙන දෙයක්ද? මම කරන්න ඕනද? උඹ බලාගෙන ඉන්නවද? নানা ප්‍රකාර ප්‍රශ්න. මාතුකාට තට්ටු කරලා තියෙන්නේ දැන්. ඒලාට මම මොකද කරන්නේ? මම මොකුත් කරන්නේ නැහැ. හිතියු දන හිතකුත් නැහැ, යෙදුමකුත් නැහැ. තියනවා කියලා හිතනවා. අන්සල ගති දැනෙනවා. මේ දැනුණට ඒව එල්ලෙන්නේ නැහැ. ඒකට හිතක් ඕනේ නැහැ නේ. යානේ පෙන්වන්නේ අපි බලන්නේ නිකන් අරමුණු වලට එල්ලෙන්නේ නැහැ. එල්ලෙන්නේ නැතිකම නෙමෙයි තිබිලා තියෙන්නේ අක්කා නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා එල්ලිලා තමයි තියෙන්නේ. දැන් මේ මමයි මේක එක්ක දිගට දෙන්න හදන්නේ. ඒක එක්කට කියන්නේ සංයෝජන. එක්ක දිගෑරියට පස්සේ ඇමිලෙන්නේ නැති වෙනවට කියන්නේ සෝවාන්. මෙහෙම වුණොත් කොක්ක આવොත් දාන දාන කිය ඇවිලෙනවනේ. දිගෑරුණොත් ඇවිලෙන්නේ නැහැ. මොන දේ හේතු කරවත් ඇවිලෙන්නේ නැහැ. ඉතින් සෝවාන් වෙනකොට කොක තුනක් දිගෑරෙනවා. තව හතක් ඉතුරු වෙනවා. ඉතුරු වෙනකොට දෙක තෝ දිගෑරට පස්සේ මොකේ ඇතිල්ලුවත් කොක්කක් නෙවෙයි නම් සංයෝජන නෙවෙයි නෑ හැකිලි දිගෑරනට පස්සේ ඇවිලෙන්නේ නැහැ. ඇවිලෙන්නේ නැහැ කියලා කියන්නේ අනාගන්නේ අපි හැම දෙයකටම අහුලවගෙන මේ ජීවත් වෙන්නේ. පහුරු බැඳගෙන නමටයි වයසටයි බැංකු ඉනුමටයි රක්ෂණ සංස්ථාවටයි ජාතියටයි ආගමටයි පවුරු දාගෙන බූවල්ලෝ වගේ. ඉන් ගලවනකොට අමෝරාවෙන් ගලවන්න වෙන්නේ. ඔය නිකන් ඉන්න අර වතුර උඩ පාවෙන අර සත්තු జాතියක් කියන්නේ මොකද මේ මකුලෝ જાතිය කොහේ පාවි පාවි මෙහෙම ගිලෙන්නෙත් නැහැ. ඔය ඉන්න වතුර උඩ ස්කීයින් කරගෙන ඉන්නවා. අන්න ඒ වගේ ඉන්නවා. උන් ඉන්නේ පෘෂ්ටික ආතතිය මත ඉන්නේ. බින්දගෙන බහින්නේ වතුරේ ඉන්නවා. අපි දැන් විනාඩි 15ක් වැඩිපුර කාලා තියෙනවා. දැන් ඕවර් ටයිම් charge කරනවා. වෙන වෙන කාට හරි තව රත් වෙච්ච කට්ටිය ඉන්නවද? බේරන්න බැරුව අසාධ්‍ය ලෙඩ මේ සේලයින් එක ඉවර වෙන්න ඉස්සලා දෙන්න හදන්නේ. මේ දොස්තරණ තමයි මේ හේරම උස්සන්නේ තියන්නේ. ඔය ඒක තමයි මට තියෙන කනගාටු විකාශ හැරි 100ක් එන්නේ නැති වෙයි එතකොට. කට්ටි අඩු වෙන ඔක්කොටම අවබෝධ වුණොත්. අවබෝධය වුණොත් එහෙම අනිත් දවසේ කවුද ඉන්නේ? එතකොට ඩයිස්තු හිස් වෙනවා. විශ්විතාල ඔක්කොම වහන්න වෙනවා මේ ලෙඩු නැති වෙනවා. අද අපි යනවා නම් දැන් සක්මනට විනාඩි 15ක් තියෙනවා විනාඩි 45ක් තියෙනවා 15ක් අපි අරගෙන තියෙනවා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සඳහා උනන්දුවට මම හරි කැමතියි. ඉතින් ඒක ඇති කරන්න ඇති මම දන්නේ නැහැ. ඒ උනට පස්සේ ආස්වාද කරන එක විතරයි මම කරන්නේ. කරුණා කරලා වසංගණ්ඩ යන්න එපා. Taman දකින්න දේ හෙලිකරනද 100ක් මම ඔක්කොටම ස්තුති කරන්න යන්නේ මොකද මේ ස්තුති කරන්න බෑ. හරි වේදේ එන්නේ වැරද්ද හරහා. අපි මෙතෙන් ආවේ වරදි තියාන gedera යන්න නෙවෙයි. ඒ නිසා සියලු දෙනාගේම මේ ක්‍රමයට කමඨාන සුද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා සක්මනට නැවත හම්බ වෙනවා පරියංක භාවනාවට සිල් දෙනාටම තෙරුවන් සරණයි